සමන්තා ක්‍රියාකාරකමක් සිදු කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. බුදුවැරයෙක් පහළ වෙච්ච කාලවකවානුවක් තුල පමණක්ම සිදු කරන්නට පුළුවන්. කාර්යයක් විදිහට දක්වන නිර්වාණය අවබෝධ කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය අසා දැනගෙන ඒ මාර්ගය තුල ගමන් කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. නිසා මේ සිව් දිනය තුල අපහැදිලිවම ඔබට මේ ආත්ම භාවයේදී නිවන් අවබෝධය සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල පැහැදිලි කිරීමයි සිදු කරන්නේ. නිසා තමයි මම මුලින්ම මතක් කරන්නට යෙදුනේ එය දීර්ඝ අනුශාසනයක්. එනිසා කාලය මම වැඩි පුර කැප කරන්නේ නැහැ. ආමිෂය පැත්තට. නිසා වන්දනාමාන ආදී කටයුතු තාම අවමින් මම සිදු කරන්නේ. ඒකට හේතුව කාලය අපිට ඊට එහාට වැදගත් වෙන නිසා. මොකද මේ තාක්කල් ඔබ එම ක්‍රියාකාරකම් බොහෝසේ කළා. වන්දනා කරන්න මම ඕනේ නැහැ. බුදුන් වඳින්න මම ඕනේ නැහැ. මල් පූජාව කරන්න මම ඕන නැහැ. බෝධි පූජාව කරන්න මම ඕන නැහැ. නිසා ඒක කරන්න පුළුවන්. ඒක නෙවෙයි ඊට එහා වැඩක් සිද්ධ කරන්ටයි මම මේ අනුශාසනය කරන්නේ. ගෙලින්ම පැහැදිලිවම කියනවා මේ මනුෂ්‍යාත්ම භාවයේ මේ ආත්ම භාවයේ Tamanට නිවන් දකින්න පාරයි මම කියන්නේ. එනිසා මෙය පැහැදිලිවම පටිසෝතගාමිනී වැඩපිළිවෙලක් බව මුලින්ම මතක් කරනවා. ඔබ මගෙත් එක්ක ගැටෙයි ඔය මගෙත් එක්ක අමනාප වෙයි. ඒ මක්නිසාද කියලාත් මම දන්නවා. ඔබ සූදානම් නැති නිසා මේ ආත්මේ නිවන් දකින්න. ඔය නිවන් දකින්න ඕන කීවට සමහරට ආසන්න දාසෙනකොට මේකෙන් කාලක්වත් ඉඳීද කියලා මම දන්නේ නැහැ. ඒ මගේ දේශනේ හැටි. ඒ නිසා ඒක මට පමණ නැහැ. මම දන්නවා ඒක ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම කරන්නේ කල යුත්තේ කෙනෙක් මම දන්නවා. නිසා ඕන කෙනා එයි ඕන නැති කෙනා යයි ඒක ප්‍රශ්නයක් නොවේ. නිසා පැහැදිලි කරන්නේ මෙතෙක් ඔබ නොගිය රේඛාන්තේ මම කියනවා මෙතෙක් ඔබ නොගිය මාර්ගයක යන්න. ඊට හේතුව අනිවාර්යයෙන් මෙතෙක් පිහින් නැහැ. ඇයි එහෙම කියන්නේ? මීට කලින් නිවන් දැක්කා ඉන්නවද කියලා? ඉන්නවා. නෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් ගිහිල්ලා නෑමයි. ඒ නිසා නොගිය පාරක යන්න තියෙනවා. ඒ නිසා ඒක දුෂ්කරයි. හැබැයි බුදුහාමුදුරු කෙනෙක් විදිහට යනවා නම් ඊටම පහසුයි. ඉතින් තනියෙන් කරගන්නවා නම් ඒක තමන්ගේ කාර්යයක්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම කරන්නේ බුදුහාමුදුරු අනුගමනය කරපු අපිට පැහැදිලි කරපු මාර්ගය ඔබට පැහැදිලි කිරීම පමණයි. සා අපට පුළුවන් කමක් ඇත්තේ නැහැ කිසියම් කෙනෙක්වත් ඔය නිවනට අරන් යන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔබ කල යුත්තේ කුමක්දයි පැහැදිලිව ඇතුව කියා දෙන්න. ඒ නිසා මම මතක් කළා මුලින්ම ඒ කියාදීමේදී මම අනුගමනය කරන ඒ වචන රටාව මගේ දේශනා ස්වභාවය ඔබට යම් විදියකදී වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ ආස්ථාවේ දැනට ගැටලුවක් වුණොත් සැකයක් ආවොත් නැවත විමසන්ට අවසර සියල්ලන්ටම තියෙනවා. හරි. ඔබ මතක තියාගන්න වෙනවා මේකෙදී මම ඔය ලෞකික මාර්ගය ගැන කිසිවක් කතා කරන්නට යන්නේ නැහැ. මෙතෙක් ඔබ ලෞකික මාර්ගයක් තුළ ගමන් කළා. දරුවෝ හදමින්, ඒ අය රුකුමහත් කරමින්, ඒ අයට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින්, තමන් වත්පිළිවෙත් කරමින්, වන්දනාමාන කරමින්, සිල් රකිමින්, දන් දෙමින්, විවිධ භාවනා කරමින් මේ ගමනක් මෙතෙක් ආවා. හැබැයි මේ ගමනේ ඔබට පැහැදිලි වූ ඒ මාර්ගයේ නිමාවක් මෙතෙක් ලැබලා දෙනවද? ගමන ඉවරයි කියන්න පුළුවන් ආයි ඉන්නවද කියලා ඉතින් මම අහන්නේ ඉතරයි. තමන් ඔය බලාපොරොත්තු වෙච්ච මාර්ගයක් ඇතුලේ මොනවා හරි මේවා කරලා නේද? තමන් මේවා කරේ දන් දුන්නේ සිල් රැක්කේ පන්සල් හැදුවේ පෙර විහාර ධර්මගත්තේ ඒ ආකාරයෙන් මේ දාන දාන දීලා වික්ෂුන් වහන්සේලා රැකගත්තේ ඔය ඔක්කොම කරගත්තේ මොකටද ආ නිවන් දකින්න ආ එහෙම දකපුවා ඉන්නවද නෑ එතකොට ආ ඒක තමයි මම මේ මාර්ගය කියන්නේ ඒකයි මම කිව්වේ මේ ලෞකික පාරේ නෙවෙයි මේ මම කියන්න යන්නේ ලෝකෝත්තර මාර්ගය හරි ඒ නිසා ඒක තුල තමයි මෙතෙක් ගිහින් නැති බව පැහැදිලිමයි ගියා නම් හෙට එන්න ඕනා වෙන්නේ නෑ මම. ගියා නේද එන්න ඕනේ නෑ නෑ වැඩේ කරගත්තා නම් ආයි. දොස්තර ළඟට ගිහිල්ලා ලෙඩේ හොඳ වෙලා නම් හ්ම් ආයිත් දොස්තර ළඟට යන්න ඕනේද? යන්න ඕනේද? නෑ. එහෙනම් ආයිත් යන්නේ ඇයි? ලෙඩේ ආයෙ ලෙඩ වෙලා. ආයෙ ලෙඩ වෙලා කියන්නේ ලෙඩේ හොඳ වෙලා නෑ. ආයෙත් ලෙඩ වෙලා නම් ආයෙ යන්න වෙනවා. එනේ ආයෙත් ලෙඩේ හැදුනේ නැත්තම් ආයෙත් උතර හම්බෙන්න උවමනාවක් නැහැ. පැහැදිලි? එහෙනම් බුදුහාමුදුරුවෝ තාම එහෙමයි බුදුහාමුදුරුවෝ ගැන කියනවා ඔය ආකාරයටම හරිද? බුදුහාමුදුරුවෝ කවුද කියලා ලෝයන සංග්‍රහයේ මුලින්ම ලියපු වේදාගම හම්බුරුවෝ මොකද්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ කවුද කියලා? සත්හට වෙන බව දුකට උදාන බුදුහාමුදුර ගැන උන්වහන්සේ වදාරන්නේ එහෙම. සියලු සත්‍යාවේ සත්හට වෙන බව දුකට වේදාන. එහෙනම් බුදුහාමුදුර තාන් එහෙම වෙදකම් කළා මොකටද? බව දුකට. ඒක කොහෙද තියෙන්නේ? සිතේද කයේද? සිතේ තියෙනවා. දැන් ඔය අද ඔය අය ලෞකික කතා කරන වෛද්‍යවරු වෙදකම් කරන්නේ කොහටද? කයට. නේද? අපි මොකද කරන්නේ? සිතට. ඒවට බෙහෙත් අරන් තියෙන අපේ තම බලන්න. හිතේ ලෙඩවලට බෙහෙත් අරන් දෙන අය. ආ බාගෙට අරන්. බාගෙට අරන් හරියනවා. ඒවත් ආ බෙහෙත් අරන් ගත්තා. හරියට අරන් ගන්න ඉවර කරගන්න නැති. ඈ? ඉතින් ටික අරගන්න දාගෙන. ආ ඉතින් ටික අරගන්න දාගෙන කමන්න ටිකක් අරගන්න කමන්න. ඔයාලා මම ටිකක් අතාරන්න තියෙන ඒවාත් ඒවනකොට මට තේරෙයි. ටිකක් අතාරන්න නැත්නම් අරගත්ත ඒවා විසෙලා දන්නේ. එහෙමත් වෙනවා මම බෙහෙත් ගත්තා බෙහෙත් ගිරවන්නේ ඉවරයි. හරි. එහෙනම්දී බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ ඔන්න ඔය සිතේ ලෙඩ සඳහා. හරිද? එතකොට ඕම් වගේ තමයි අද අපි ආරම්භ කරගෙන කරගෙන යන්නේ මේ සිත කියන ස්වභාවය ගැන බුදුහාමුදුරුවෝ දාරනවා. ඒ සිතේ ලෙඩ නැති කරගන්න නැවත ඇති වෙන්නේ නැති වෙන තත්ත්වයටම ඒකපත් කර ගැනීම සඳහා බුදුහාමුදුරු අනුගමනය කරන්න කිව්ව කාර්ය අනුගමනය කරන්නයි අපි දැන් පටන් ගන්න යන්නේ. දැන් ඒකෙදි අපි මුලින්ම අඳුරගන්න ඕන ඔන්න ඔය කියන කාරණාවන් ටික. අපි කරන්න යන වැඩේ මොකක්ද? ඒකෙන් Tamanට ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? Taman ඒ පිළිබඳව අවබෝධය ඇති කරගන්නේ කොහොමද? ප්‍රශ්නේ ඔන්න කීපයක් එතන එකපාර මම අහුවා ප්‍රශ්න කීපයක්. දැන් තමයි මේ කරන්න යන වැඩේ මොකද්ද? ඒකෙන් තමයි ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? තමන් කොහොමද මේ ප්‍රතිඵලයටපත් වුණා කියලා දන්නේ? දැන් ඔය ප්‍රශ්න තුන යනු තමන්ට මේ මාර්ගය පිළිබඳව විශ්වාසය ගොඩනගන්න තියෙන කාරණා ටිකක්. මේ මාර්ගය පිළිබඳව විශ්වාසය ගොඩනගගෙන ওই ප්‍රශ්න තුනට ලැබෙන උත්තරات එක්කම. තමන් දැනගන්න ඕනේ ඒක මොකද්ද මේ කරන්න යන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? කොහොමද මේ ප්‍රතිඵලය තමා අඳුරන්නේ? ඕක වැඩි. දැන් සංසාර රෝගය ගැනයි කතා කරන්නේ. සංසාර රෝගය. දැන් ඉස්සලා දැන් මම දැනගන්න ඕනි ඔයාලට ඒ ලෙඩේ තියෙනවද කියලා. ලෙඩේ නැද්ද දන්නේ නැහැ මෙහෙට ආවට. ඈ? ලෙඩේ තියෙනවා. සංසාර රෝගේ නැති අය අඳුරන්නේ හරියන ප්‍රශ්නයක් නෑ ඔක්කොටම ලෙඩේ තියෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නෑ බෙහෙත් දෙන්න තමයි දෙන්නේ. නිකට හරහට නේද? ඔක්කොටම මොනවද දෙන්නේ? එහෙනම් ප්‍රශ්නයක් නෑ ඔක්කොටම එක බෙහෙත දෙත හැකි. ඔක්කොටම එක ලෙඩේ දෙන්නේ. එහෙනම් රිලා පරීක්ෂා කරන්න දෙයක්වත් නෑ. කෙලින්ම බෙහෙත් ටික මොකක්ද තියෙන්නේ? බෙහෙත් ටික දෙන්න දෙන්නේ ඔක්කොටම එක ලෙඩේ දියවන්නේ. එහෙනම් ලෙඩා පරීක්ෂා කරලා එක එක ලෙඩ ගැන හොය හොයා ඉන්න දෙයක් නෑ. කෙලින්ම ලෙඩේට බෙහෙත් දෙත හැකි. හැබැයි මේ ලෙඩේ කොයි වගේ එකද මට දැනගන්න. ලෙඩේ පිළිබඳ විස්තර ටිකක් නේද? සංසාර රෝගය කියනවා. මොකද්ද ඔය සංසාර රෝගය කියන්නේ? ඉතල මට කියන්නේ මොකද්ද ඔය සංසාරය කියන්නේ? දැන් මට ඔයාලට හරියට උත්තර ඕනේ ඈ. දැන් මැරි මැරි නැවත උපදිනකොට දෙපාරක් මැරිලා එකපාරක් උපදිනවා. ඈ? ඉපදීම ඉපදීම ජීවත් වීම මරණය නැවත ඉපදීම නැවතත් අර ජීවත් වීම මරණය. ඒතර ඕනෝකයි වැඩි. ආ ඒතර මොකද්ද වෙනවා කියන්නේ සංසාරේ කියලා ගත්තාම සංසාරේ ක්‍රියාත්මක භාවයන් තුනක් ගැන කියනවා. උපත කියලා ක්‍රියාත්මක වෙනවා. උපත කියලා එකක් සිද්ධ වෙනවා. හරිද ඒක? එහෙම ගත්තිනවා. ඊළඟට උපදුණු කෙනා කවුරු වේවා ජීවත් වෙනවා කියලා එකක් ගැන කියනවා. හරිද ඒක? ඊළඟට මැරෙනවා කියලා කියනවා. ඒකත් හරිද? ඔව් මැරෙන්නේ නැති අය ඉන්නවද? එනවද? ඈ? එහෙම නැහැ. අනේනම් මැරෙනවාමයි. මැරුණාට පස්සේ අපි බෞද්ධයන් විදිහට පිළිගන්න ඊළඟ කාරණේ තමයි නැවත උපතක් තියෙනවා. අපි කියනවා පුනර් භවය. පුනරුත්පත්තිය නැත්නම් භවය නැවත ඉපදීම ඔය විදිහට ධර්මයේ තුල කතා කරනවා. හරි. ඒ කොහොම හරි යමක් නෑ වෙන්නේ නැවතත් උපත තිබෙන බව. හරිද ඒක? දැන් ආයෙත් ඉපදුනා කියන්නේ ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් ජීවත් වෙන්න එනවා ආයෙත් මැරෙන්න වෙනවා ආයෙත් උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා ඔය වැඩ ටික නැවත නැවතත් සිදු වෙනවට කියනවා සංසාර චක්‍රය එහෙම නැත්නම් සංසාර දුක කියලා ඔක කියනවා. සංසාරේ දුකයි කියලා කියනවා. ඒක මොකක්ද අපි වෙන බලමු. සංසාරේ දැන් හොයාගත්තා. දැන් දුක ඊට පස්සේ හොයාගමු. සංසාරය හොයාගත්තා. සසර යන උපතක් ජීවත් වීමක් මරණයක් නැවත නැවතත් සිද්ධ වීමක්. හරිද? දැන් එතකොට තමන් කරන්න යන්නේ මොකද්ද ඔය දැන් සංසාර රෝගයෙන් නිදහස් වෙන්න කියලා. දැන් ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. මොකද්ද කරන්නේ? ඈ නැවත ඉපදීම නැති ගන්න. ඒතර මේකේ වැඩ තුනක් තියෙනවා. ඉපදීම කියලාකුත් තියෙනවා, ජීවත් වීමකුත් තියෙනවා, මරණයකුත් තියෙනවා. දැන් එකයි දෙනවත් අඬ වෙයි. තුනද? මරේ නවත්තන්න වෙයි. මොලේ මරේ. ආයෙක මරේ නවත්තනවා. ඉපදීම නැවතු උප්පත්තිය. නැවතු උප්පත්තිය. ඇයි? ඒ සෝරේ ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ඕනෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. උපදින්න නැත්තම්. ඒක බුදුහාමරේ කියනවා මරණ එක නවත්තන්න කියලා. ඉපදුනාම නෙමෙයි මරණ. ඉතින් බුදුහාමරේ කියන්නේ මරණ එක නවත්තන්න කියලා. සායස මරණය මරන්න ඕනේ. මරණය මරන්න ඕනේ. අරවන්නේ මොකක් හරි කරලා බලන්න. මරණය මොකක් හරි කරලා වෙයිනේ. හරිද? මම දකින්නේ බුදුහාමරේ දානවා අප්‍රමාදී වෙච්ච අය නම් මැරෙන්නේ නැහැ කියලා. අහන්නේ නැද්ද? අප්‍රමත්තා නවී අන්ති කියලා කියන්නේ. මැරෙන්නේ නැති කියලා බුදුහාමරේ මැරෙන්නේ කොහොමද කොහොමද? ඈ? ඉබුදුනේ? ඉබුදුනේ නැත්තම් මැරෙන්නේ නැහැ. ආ. ඒතර මැරුන්නේ නැත්නම් උපදින්නේ නැහැ නේද? ඉතින් මැරුන්නේ නැත්නම් උපදින්නේ නැහැ. ඉතින් ඒක තමයි බුදුහාර කියේ. දැන් උපදිනොත් නේ මැරෙනවා කියන්නේ මම කියන්නේ මැරුන්නේ නැත්නම් උපදින්නේ නැහැ. ඒක තමයි බුදුහාර කියේ. ඒකයි බුදුහාර කියේ මැරෙන්නේ නැතුව ඉන්නේ කියලා. උපත නැති කරන්නේ. ඈ කොහොම හරි ගාන්නේ මොකද වෙන්න ඕනේ? ඔය තුනෙන් එකක්වත් තියෙන්නද ඕනේ නැතිද? උපත හරි ජීවත් වීම හරි මරණය හරි ඔය තුනෙන් එකක්වත් ඕනිද එපාද කියලා කියන්නේ. ඈ? ආ එපා. ඕම ඔක තමයි වෙන්නේ. ඒ කියන්නේ උපතත් එපා, ජීවිතෙත් එපා, මරණෙත් එපා. ඔය සංසාරෙම ඕනේ නැහැ කියලා කියන්නේ. සංසාරෙම එපා. ඔය කිව්වට වැඩේ තියෙන්නේ ජීවත් වෙන්නත් එපාද ජීවත් වෙන්නත් ඕනද දැන්? ඈ? උපදින්න එපා. ආ උපදින්න එපා නම් උපදින්න එපා කියන්නේ නැවත ජීවත් වෙන්නත් ඕනද එපාද? එහෙනම් දැනුත් ජීවත් වෙන්න ඕන නැති තත්වයට තමන් ආවොත් ආයෙ උපදින්නේ නැති වෙයි. එනිසා ඔබ තමයි මං කියවර මගෙත් එක ප්‍රශ්න දාගන්නවා කියලා කට්ටිය. ඒ ප්‍රශ්න දාගන්නේ ඇයි? තමන් ඔය කියන්නේ නැවත උපතක් එපා කියන්නේත් නැවත ජීවිතත් ජීවත් වීමේ ස්වභාවයකුත් ඕනි නෑ. එන උපතක් නෑ කියන්නේ ආ ජීවිතයකුත් යන්නේ නෑ. ආයි මරණයකුත් යන්නේ නෑ. ඒකත් හරි. එහෙනම් තමන් කරන්න යන්නේ මොකද්ද? ජීවත් වීමත්, උප්පත්තියත්, මරණයත් යන තුනම අතහරින්න. එහෙනම් දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර හරියට දෙන්න. තමන්ට මරණයක නතර වෙන්න පුළුවන්ද? මරණ එක මැරෙනවා කියන වැඩේ නවත්ත ගන්න පුළුවන්ද? බෑ. දැන් ඉපදලාන ඉන්නේ. දැන් ඒක නතර කරලාද? ඒකත් නෑ. දැන් ওই දෙකම නතර කරන්න වෙන්නේ කොහෙදද? ජීවත් වෙලා ඉන්නකොට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක තමයි ජීවත් වෙලා ඉන්න තමාට සිද්ධ වෙනවා මැරෙන්න කලින් ඔය ජීවත් වීමේ ආසාව අතාරින්න. ඒ කියන්නේ ජීවත් වෙන්න කිව්වා කොයි වගේද? මරුණා වගේ ඉන්න කිව්වා. හරිද? පුළුවන්ද? බෑ. බෑ නෑ ඒක හරියන්නේ නැහැ. මං කිව්වේ දැන් පටන් ගන්න ඕක තමයි කියන්නේ. ජීවත් වෙන්න කිව්වා මැන්න වගේ ඉන්නයි. ඒ කියන්නේ මැරිලා දැනගන්න කිව්වා ජීවත් වෙනකොට. හරිද? මැරිලා දැනගන්න ඉවා. ඕක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. මම පස්සේ දින 3 4 වෙනකොට යනකොට දවස් වෙනකොට මම පැහැදිලි කරලා දෙන්නම්. බුදුහාමුදුරු කිව්වේ ජීවත් වෙන්න මලමිනියක්ෂය එහෙම නැත්නම් Taman ජීවත් වෙනකොට මැරිලා දැනගන්න කියලා. කොහොමද දැනගත්ත කෙනා තමයි රාතන් වහන්සේ කියන්නේ. හරිද? හ්ම්. කොටින් මැදකට තමන්ට කරන්න තියෙන දේ තමයි මම මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ කාලයේ ස්වභාවයත් එක්ක. එතකොට තමන්ට කරන්න කිව්ව කාරණේ නම් බුදුහාමුදුරුවෝ පැහැදිලි මේ සංසාර දුකෙන් අත මිදෙන්න නම් වෙන ක්‍රමවේදයක් නැහැ ජීවත් වීම තුළදී තමන් අවබෝධයක් ලැබිය යුතුයි නැවත උපතක් නැති බව නැවත උපතක් නැහැ ඒ කියන්නේ මැරිලා බලන්න කිව්වේ ඒකටයි මොකද නැවත උපදින්නේ කවද්ද මැරෙන්න කලින්ද මැරට පස්සේද ඈ කියන්නේ මැරෙන්න කලින්ම දැම්ම භාගයක් හැම ඔයාලා සම්බන්ධ කරගෙන ඉන්නවද දන්නේ නැහැ. එහෙනම් තියෙනවා ඔයාලා. ඒ කියන්නේ අර ඩුවල් වීසා එන්න දෙනවා දන්නේ නැහැ. මම බැලුවේ මගේ කපක් තියෙනවා කියලා. මේ එකයි එහෙකයි දෙකම ගානේ. එහෙනම් තියෙනවද? කාටවත් තියෙනවද ඩුවල් වීසා එන්න? තියෙනවා. ආ ඒ කියන්නේ මේ එකයි අපා එකයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා. එහෙම නෑ මේ බුද්ධ ආගම නෙමෙයි. හරිද? මේ සම්මුති ලෝකේ නම ඇති. හැබැයි බුද්ධ ආගම එහෙම නෑ. එහෙනම් මරුණගෙන් පස්සේ මොකද වෙන්නේ? උපදින්නේ. එහෙනම් Tamanට ආන් ඒකයිකින් ඒ මැරිලා දැනගන්න එනවා. මරුණාට පස්සේ තමයි උපදිනවා කියන්නේ. එහෙනම් උපදිනවද නැද්ද කියලා තීරණය ගන්න නම් මරණයේදී සිදුවෙන දේ තමන් අත්විඳින්න වෙනවද නැද්ද? අත්විඳින්න වෙනවා. මොකද ඊට පස්සේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඔව් මැරලා බලන්න ඕනේ. ආන් හරි බලන්න. මැරලා බලන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ අදාරන්නේ. එතකොට දැන් අපිට තියෙන කාර්යෝ මොක නැවත උපදිනවද නැද්ද කියන එක තමන් විසින් අවබෝධ කරගන්න ඕනේ. හරිද? රූපදීමක් නැත්තම් එයා ඕන් ගමන නිවා කරලා. ඉපදීමක් තියෙනවා නම් නිවා කරලා නැහැ. තාම සංසාර දුකේ ඉන්නවා. සංසාර දුකට නැවතපත් වෙනවා. ආයෙ උදිනවා. ආයෙ ටික සිද්ධ වෙනවාමයි. හරිද? එහෙනම් අපේ ඉලක්කය අවසාන ඉලක්කයයි මේ කිව්වේ අවසාන ඉලක්කය. මොකද්ද? උපත නතර කර ගැනීම. මම ඒකයි මුලින්ම මතක් කරේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මොකක් සිද්ධ කරන්නද? අපිට වෙන අන් කවර කාලයකවත් සිදු කර ගන්නට බැරි කාර්යයක් සිද්ධ කර ගන්නට ඒ තමයි තමාගේ පුනර්භවය නතර කර ගැනීම. බෝධිසත්වයෝ මාකුසින් බිහි වෙන අවස්ථාවේම මේ අවසාන ආත්ම භාවයේ දැන් බුදු වෙන්න බිහි වෙච්ච අවසාන ආත්ම භාවයෙන් බිහි වෙච්ච වෙලාවෙම මොකද්ද කිව්වේ අරුවාස් මිලෝගස්ත ජෙට්ටෝමස් මිලෝගස්ත සෙට්ටෝමස් මිලෝගස්ත නාති දානි පුනර්භව මට නැවත જાතියක් පුනර්භවයක් නැහැ. එතකොට ඒ නිසා ඒ පුනර්භවයක් නැති කර ගැනීම නිසා මම මගේ පුනර්භවය නැති කර ගැනීම නිසා මම කවුරු වෙනවද? අග්‍ර වෙනවා. ඒ කියන්නේ අග්‍රය කියුවයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා වචන තුනක් දෙනවානේ. අග්‍ර, ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ. ඇයි එහෙනම් මේ ලෝකේ අග්‍ර භාවයටපත් වෙන්න, ජේෂ්ඨ භාවයටපත් වෙන්න, ශ්‍රේෂ්ඨ වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඕමයි භාවය නැති කරන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ කියන අයටපත් වෙන්න වෙන මොකක් කරලාද? මොකද නැති කර ගැනීම. හරි එහෙම නැති අය ශ්‍රේෂ්ඨයිද? නෑ. ඒතර අය ජේෂ්ඨයි කියන්නේ? ජේෂ්ඨ කියන්නේ. ශ්‍රේෂ්ඨ නම් එද හැකියි. ජේෂ්ඨ කියන්නේ සාමාන්‍ය ජේෂ්ඨයෝ කියන්නේ නේද? මම කියනවා ජේෂ්ඨ පුරවැසියෝ කියලා තමයි කියන්නේ ජේෂ්ඨ කියලා කියන්නේ. දැනගන්නේ නැහැ. ජේෂ්ඨ ජේෂ්ඨ කියලා මම අහන්නේ ජේෂ්ඨ ඔය පොර ඇසියෝ කියලා එහෙම කියන්නේ අයියේ දෙමිතන්ට ජේෂ්ඨ කියන්නේ ප්‍රථමයෙන් කලින් ආවා කියලා කියන්නේ ජේෂ්ඨයා කියලා කියන්නේ කලින් ආවා කියන්නේ ජේෂ්ඨයා කියන්නේ මුලින්ම මුලින් කරගත්ත කෙනා කියලා කියන්නේ ජේෂ්ඨත්වයට පත් වෙනවා කියන්නේ පළවෙනි දැනට මුලින් තැනට ආවා හරිද එයයි ඒ කාර්ය තනියෙන් කරගත්ත පළමු කෙනා වෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. සම්මා සම්බුදුහාම විතරයි තනියෙන් ඒ කාර්ය කරගන්නේ. දැන් අපි කොහොමද කරන්නේ යන්නේ? තනියම. ඔව් තනියම වර නැත්නම් මම කරලා දෙන්නේ නැහැ. මම කරලා දෙන්නේ එහෙම නෑ. ඒක තමම කරගන්න ඕනේ. හැබැයි කොහොමද? අහලා දැනගෙන. එතකොට සම්මා සම්බුද්ධ වුණේ කොහමද? ඈ? තනියෙන් කරගෙන ඈ. එතකොට දැන් තමන් කොයි බුද්ධද? අරහන් කියනවා. ආයි හරියන්නේ. ඉතියාට කවුද කියන්නේ? එයාත් බුදුද නැද්ද? ආර ඔව් එයාටත් කියන්නේ සුත බුද්ධ ආනන්දේ සම්මා සම්බුද්ධ පසේ බුද්ධ සුත බුද්ධ කියලා තුතරා බෝධියකින් එක්තරා බෝධියකින් නිවන් දකින්න කියලා කියන්නේ තුනයි දෙන්නේ. ඊට යා මොකුත් නැහැ. මොනවාද? සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන්. පසේ බුද්ධ වෙන්න පුළුවන්. සුත බුද්ධ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ අහලා ඒ අවබෝධයට එනවා. මොකක්ද අවබෝධය? උපත නතර කරගත්තාගෙන අවබෝධයට අහලා දැනගෙන එම ක්‍රියාකාරකම කරගත්තාගෙන හරි කියනවා සුත බුද්ධ. පැහැදිලි? එහෙනම් මොකද වෙන්නේ? සුත බුදු. අහලා ඒ අවබෝධයට එන්නයි යන්නේ. හරිද එහෙනම්? එහෙනම් මොකද කරන්න යන්නේ? තමන් මේ උපත නතර කර ගැනීම කරගත්තා වූ කෙනෙක්ගේ එය අසා දැනගෙන ඒ කාර්ය කර ගැනීම තමයි ආර්ය පුද්ගල භාවය එහෙම නැත්නම් සුත බුද්ධ භාවය කියලා කියන්නේ. පසේ බුද්ධ කියලා කියනවා. ඔය දෙකලන්ටම අතර පහළ වෙනවා. තනියෙන් බුදු වෙනවා කාටවත් කියන්නේ නැහැ. ඒ જાතියක් දිනවනේ. තනියෙන් දැනගෙන රොයින් මම ඔයාලට කියන්නේ නැහැ කියලා කියනවා. ආ මේ જાතියයි. එන්න. මොකද පසේ බුදු වෙනු පහළ වෙන කාලේ මේ ධර්මය තේරුම් කරගන්න සුදුසු අය නැහැ කියනවා. එහෙනම් උන්වහන්සේලා බණ කියන්නේ නැහැ. අය බුද්ධ වුණාමයි බණ කියන්න බැරි කතාවක් තියෙනවා. නමුත් ඔබ වැරදි දෙයක් තමයි කියාදලා දෙන්නේ. ඒ කියන්නේ පසේ බුදුවරුන්ට බණ කියන්න බෑ කියලාම ඔයා අහලා තියෙන්නේ. එහෙම බෑ නෙවෙයි. ඒ කාලේ ඒක අහන්න සුදුසු අය සුදුසු අය නැහැ. ඒ හින්දා ඒ අය බණ කියන්නේ නැහැ. බණ කියනවා බණ ටිකක් කියනවා මොනවද දන්නවා කියන්නේ. ඒ අය දානානිසංස විතරක් කියනවා. ඒකට හේතුවක් දෙනවා. හේතුව තමයි පසේබුදුවරු පහළ වෙන කාලේ එක්ක කාමයෙන් දැවෙනවා නැත්නම් දෙයයි දේශයෙන් දැවෙනවා නැත්නම් භෝගයෙන් දැවෙනවා කියලා කියන්නේ. ඔය ආස්ථාතුණෙන් දැවෙන අයට ඇත්ත කිව්වහම ඇත්ත කියන කෙනත් එක්ක ගැටෙනවා. එතකොට එයා පෞදිද්ද කරගන්න හින්දා බණ කියන්නේ. අදත් ඔයගයි වෙලා තියෙන්නේ තවද වලේම බලන්න මගෙත් එක ගැටෙනවන්නේ නැහැ කියලා ඔය අය මම කියන්නම් ඒක. ඔය නිවන් දකින්න ඕන කීවට කයිවාරු ගැහුවට ඔය කියන අය කැමති වෙන්නේ නැහැ නිවන් දකින්න. හේතුව එවන් කාලයක දැඩිසේ එවන් තත්යකටපත් වෙච්ච කාලයක තමයි පසුබිදුවරු පාළ වෙන්නේ. හරිද? ඒතර ඒ අය වණ කියන්නේ නැත්තේ ඒ හින්දා මොකද එයාට වෙන අකුසලයේ බලවත් වෙනවා. දැන් අපි දන්නවනේ අර කාරණේ මොකද්ද? ගෞතම බුදුහාමුදුරුවෝ තමන්ගේ ඥාතිත්වය නම් මාමා කියලා නම් කියන්නේ සුපබුද්ධ රජුරු යසෝදරාවගේ පියා. ඔව්. එතකොට මේ රජුරු වෙනුවෙන් බණ කියන්නේ කියන්නේ. මොකද කරේ? මොකද කරේ යනකොට? යන්න දුන්නේ නැහැ. රාජ්‍යයට ඇතුළු වෙනකොටම මොකද කරේ? රාජපුරුෂයෝ ලව්වා. එන්න දෙන්න එපා වහන්න කිව්වා ගේට්ටු ඔක්කොම රජවාසල් ඇතුළු වෙන්න නැහැ. රාජපුරුෂයන් යවුවා සියලුම මාවත් අභිහිර කරා. බුදුහාමුදුරුවෝ වදාරනවා මේ වඩින්නේ සම්මා සම්බුදු කෙනෙක් ඔබ කරන්නේ බුදුන්ගේ මාර්ගය අවහිර කිරීමක්. නමුත් ඔහු හිටියේ කොහෙද? තාම අර තැන. ඔහු මේ මගේ දුව අනාථ කරලා රජකම අතෑරලා පලා ගිහිල්ලා රජකම් කරන්න බැරුව බය ගිහිල්ලා දැන් එනවා මට බණ කියන්න මුදාරේ හැරුවා මම ඉන්නේ ඔබට යහපතක් කරන්න නමුත් පිළිගත්තේ නෑ. ඒ අකුසලයේ විපාකය මොකද්ද? දවස් 7කින් අපායේ ගියා. ආ මේක තමයි මම කිව්වේ. ඉතින් පස්සේ බුදුවරු දන්න ඔය කාරණේ. බණ දන්නේ නැතුව නෙවෙයි. බුද්ධ කිව්වමයි බණ දන්නේ නැහැ කිව්වොත් එන විල්ලෙජ්ජායි බණ. කියන්නත් එපා. මේ මම දන්නේ මොකද කියලා කියලා. ආයෙම බණ කියන්න බෑ කියන වැඩක් බෑ. ඈ බණ කියන්න පුළුවන්. කල්පයක් තරම් වූ අයටත් දකින්න බුදුවරු අය. පස්සේ බුදු කියන්නේත් එහෙම. සියලු ඥාන ශක්තියින් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාලේ අහන්න සුදුසු අය නැති නිසා ඒ අයට දන් දීලා පින් කරගන්න හැටි විතරක් කියලා නිකන් ඉන්නවා. හරිද? ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා ආන් ඒ தত্ত্বය ඉක්මවා යනවා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක යමෙක්ට පුළුවන් ඒ බුදුවරු දක්වන උපදේශ පරිදි ඒ අසා දැනගෙන තවන්ට ස්වයංව ඒ தത്വයටපත් වීම කරගන්න. ඒ අර තමයි සුත බුද්ධ කියලා කියන්නේ. හරිද? නිසා ඊට හා මේ සාසනේ වෙන මොකක්වත් මාර්ගයක් නැහැ. නිවන නම් ඔච්චරයි. ඒක රහත් වෙන්න ඕන. දැන් සුත බුද්ධ. එහෙම නැත්නම් පස්සේ බුද්ධ වෙන්න ඕනේ. නැත්නම් බුදු වෙන්න ඕනේ. එතකොට අර දෙකොල්ල ගැන මට කතාවක් එහෙම නැහැ. කොයි දෙකොල්ල ගැනද? පස්සේ බුද්ධ ගැනත් මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. තව සම්මා සම්බුද ගැනත් ප්‍රශ්නයක් නෑ. මට ඒ අර උපදෙස් දෙන්න කිසිසේත් හැකියාවක් නෑ. අනිත් අයට නම් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අහලා දැනගන්න ඕන අයට කියලා දෙන්න මට පුළුවන්. මොකටද? මොකටද? මෙයා භාවයේ තමන්ගේ උපත නතර කරන්නේ. උපත නතර කරන්නේ මේ ආත්මේ නැත්නම් ඊළඟ ආත්මේද? මේ ආත්මය. ඒකත් මම ඔය මැරිච්ච උන් ගැනවත් ඊළඟ ආත්මය ගැන මගේ ගාව කතාවක් නැහැ. මගේ වැඩ දෙන්නේ මේ ආත්මයේ ඉන්න ඔය පණ තියෙන අයත් එක්ක විතරයි ඈ. පණ නැති අයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් මගේ නැහැ. හද ඒවා මගෙන් අහන්නත් එපා. ඒවා එකක්වත් මැරිච්චාට මොකද මැරිච්චාට ඕන එකක් වෙච්චාම මට කිසි ප්‍රශ්නයක් නැහැ. එහිලා ඉන්න මට ඔය ඉන්න අයත් එක්ක විතරයි ගන්දෙන්න තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මොකද කරන්න කියලා තමයි පැහැදිලි කරේ. එහෙනම් අපේ ඉලක්කය ඔච්චරයි. අපි නිබුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වයට එන්න නම් බුදුන් වදාළ වූ මාර්ගය වූ නිවන් මඟට පිවිසි පුද්ගලයෝ වෙන්න නම් අප උපත නතර කරගත යුතුයි. හරිද? ඔන්න ඉලක්කය. දැන් ඊළඟ ප්‍රශ්න ගොඩක් එනවා දැන්. කොහොමද තමන් දන්නේ උපත නතර වුණා කියලා? ඔන්න ඊළඟ ප්‍රශ්නේ දැන්. කොහොමද තමන් දන්නේ උපත නතර වුණා කියලා? දැන් කාගෙන්ද අහන්නේ? තමන්ට යම් ක්‍රමයක් තියෙන්න ඕන නම් මේක වැඩේ සිද්ධ වුණා කියලා තේරෙන්නේ නැහැ. විදුලි ගැලීම නතර වෙනවා. එතකොට ආයෙ කතා කරන්න හිම බැරි. විදුලි එන්නේ නැහැ. රහතන් වහන්සේලාට විදුලි එහෙම එන්නේ නැහැ. උපාදානය වෙනස් සිතුත් නැහැ. ඒක තමයි මම දන්නේ. මම දන්නේ දැන් කිව්ව උත්තරේ නම කතා කරලා බලන්න බෑ මොකද්ද මේ කිව්වේ කියලා. උපාදානය කියන්නේ මොකද්ද උපාදානය කියන්නේ? බැඳීම. බුදුහාම අරමුණ ගත්තේ නැද්ද? දැන් කොහොමද ඇලිමක් තියනවද නැද්ද කියලා හොයාගන්නේ? ආසාවක් නැත්නම් ඒක ඇලිමක් නෑ. ආදාවක් තියනවද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? මොකක්ද ඒකට තියෙන මීටරේ? මම කරේ මීටරයක් හයි කළා දෙන්නා දැන් කොහෙවත් ඒක නෑ. ආසා මීටරේ කියලා එකක් අහන්න. යකමතුවව දැනෙනවනේ අපිට ඕන නැත්නම් එම් පාට අහක් කරලාන්නේ ආතාව දෙන හින්දා. අහක් කරන්නේ අහක් කරන්නේ ආතාව කරන දේ නැති හින්දා තරහ ඉන්නවා. හිතන්නේ අහක් කරලා හරියයි කියලා. ඇලීමක් ගැටීමක් අනිච්ච අනිච්ච ඇලීමක් ගැටීමක් නැති බව තමන් තීරණය කරන ක්‍රමය මොකද්ද කියලා මම මේ අහුවේ. ධර්මානාන බුදුහාමුදුරන්ට කැමැත්ත අකමැත්ත කියලා එකක් තියෙනවද නැද්ද? නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය. මම සාධක කීපයක් කියනවා. බුදුහාමුදුරෝ පින්නපාත චාරිකාවල එහෙම නැත්නම් ධර්මචාරිකාවේ හැසිරෙනකොට කාන්තාරකයක් මැදින් යන්න වුණොත් එහෙම බුදුආරෝ අහනවා මේ පිරිස අතරේ සීවලී හාමුදුරුවෝ ඉන්නවාද කියලා. ඇයි ඒ? ආයෙත් බුදුආරණ කණ්ඩ ආසාවේ. අයිද එහෙනම් එහෙම අපි මොකද? ජීවත් වෙන්න. ජීවත් වෙන්න හරිද එහෙනම් එන ඔය කියන විදිහට කැමැතිද නැද්ද? කැමැත්තක් නැති තියෙනවා. බුදුආරණ දාන්න නැති තවත් අවතරන් තිබ්බා. ඈ අනිත් ඇත්තෝ හිටියද මොකද ඉතින් ආයේ මහා කරුණාවේ හරි මං කවන්නේ ඉතින් මං අහන්නේ ඉතින් කැමැති වෙලා තිබුණාද නැද්ද ආහාර ලැබෙනවද කැමැති කැමැති අවබෝධයෙන් අවබෝධය තමයි එහෙම මං අහන්නේ කොහොමද කැමැති ආ නැහැ කියලා ඔයා කිව්වේ බුදුහාමර කැමැත්ත තියෙනවා බුදුහාමර අකමැත්ත නැද්ද බුදුහාමර අකමැති තිබ්බා දෙව්දත්තරත් සමග ගියපු 500 දෙනාව නැවත එක්කන් එන්න කියලා බුදුහාමරෝ චරිතාම්රු යවනවා. ඇයි බුදුහාමර අකමැති දෙව්දත්තරත් එක්ක ඉන්නවා. හරි මාර්ගය තමයි මාත් කියන්නේ. හිතේ වෙන මාර්ගය. මම අහන්නේ ඕක මනින ක්‍රමය මොකද්ද කියලා මට තියෙන ප්‍රශ්නේ. දැන් තමයි කොහොමද මනින්නේ? බුදුආරු බැනපු අවස්ථාව තියෙනවා. බුදුආරු බැනලා එළවනවා. අර මුගලන් ආවරු අලුතෙන් 500ක් මහාන කරගෙන එනවා මේ 500 මහාන මොනාවත් නෑ දන්නෙත් නෑ මොකක් කරන්නේ මේ උන් ඇවිල්ලා ඔයා ඒ වගේ මම මෙතන හිටියේ නැත්තම් බලන් ඉබ්බාර කන වෙලාවෙත් හැටි මම හිටියේ ඕකෙන් තමයි මම ධර්මය ඕකේ හැටි මම දන්නේ ඒක තමයි මම වන් තෙල්ලම් කරන්නේ හරිද බලන් ඉබ්බා නැත්තම් උදේ බලා හිටියත් ආවා ආපෙලේ ඉඳන් මොනවා හරි කියවනවා කියවනවා කියවනවා මොනවා කියවනවා මම දන්නේ නෑ ආන් ඒ જાතිය සෙට් එකක් මහාන කරගෙන ගියා හරිද ගානා ඔය ටික මාන කරගෙන ගිහිල්ලා දැන් ගානාවට බුදුහාර හම්බෙන්න ගියා. මේ අය ටික මොකද කරන්නේ? අර එහෙ කෑ ගහනවා කොහොම බුදුහාර මොකද කරේ? බැනලා එළියෙ. කන හිගම් මගේ කවුද ඔය කෑ ගහ ඉන්නේ? එක්කන් යන්නේ කොහොම ටික ඔයා රම් ඉවදේ. බුදුහාර බැලලා නැදද? උදාහරණ දෙනවා. මොහග පුරුෂෝ කියලා කිව්වේ. මොහග පුරුෂයෝ කවුද කියලා හිතුවා. එතකොට අපරාධ නේද? ආ කවුද? දැන් තීරණය කරන සාධකය මට වැදගත් වෙන්නේ. Taman තීරණය කරගන්න ඕනේ. මොකද කවුරුත් නෙවෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරු හිටියා නම් බුදුහාමුදුරෙන් අහගන්න තිබ්බා. ඈ මගේ උපත නතර වෙලාද කියලා ගිහිල්ලා අහගන්න තිබ්බා. ඒ කාලේ එහෙම කරානේ බුදුහාමුදුරුව කර්මස්ථාන දුන්නා. බුදුහාමුදුරුවෝ වැඩේ කරලා ඉවර වෙලා කඩේ ගිහින් කිව්වා මම දැන් වැඩේ නිමා කරා. බුදුහාමුදුරුවෝ හා හරි හොඳයි. එතකොට නේ දැන් ගිහින් කාලෙද කියන්නේ කාලෙක ගිහින් කියන්නේ ඒ මගේ වැඩේ ඉවරයි කියලා. මට කියන්නේ මට කියන්නේ මොකද? මට කියන්නේ ඒ තමයි තමන්ට දැන් සොයන් අවබෝධය ඇති කරගන්න කියලා කිව්වේ. තමන්ම තමන් දැනගන්න වෙනවා මේ වැඩේ. මම කියන්නේ ඕක මොකයි? කවුරු කෙසේ කිව්වත් මම කියන්නේ නැහැ. මම විතරක් මේක දන්න කා කියලා මේ ලෝකේ ඕන තරම් රහතුන් වැඩ ඉන්න පුළුවන්. ඉතින් කිනම් කෙනෙක් කිනම් මාර්ගයේ කීවත් තමා වැටහා ගන්න ඕන Tamante දේ සිද්ධ වුණාද නැද්ද? මං කියුවට පිළිගන්න එපා. කොහොමද දැනගන්නේ? ආන්ගේ දැන් මම දැනන්නේ. කොහොමද දැනගන්නේ කියලා මම අහන්නේ ඒක තමයි. කොහොමද දැනගන්නේ කියලා කියන්නේ දැන් මෙතන කොයි දැනගන්න කොහේ මෙතන කාලේ ඉතකට. මගෙන් අහන්නේ දැන්. මොනවා? සංයෝජන කියලා එකක් පොතේ නම් තියෙනවා. හා ඔය දැනුම ඇතුළේ බලලා ඒක තියෙනවද නැද්ද කියලා. තේරෙන්නේ නැද්ද කියලා? දැන් තියෙනවද බලමු ගායවා. මා තියෙන්නේ. මම කියන්නේ නැති. දැනගත්ත කියලා කාටවත් කියන්නේ නැහැ. කල් කියන්නේ නැති. කල් කියන්නේ නැති. කාටවත් කියන්නේ නැහැ. ඇයි? ඇයි කියන්නේ නැති? අන්ත බව ගන්න. ඉතින් මොකද්ද එහෙම පව් වෙන්නේ? යා සෝවාන්ගේ කියලා යාට පව් දිද්ද වෙනවද? ඉතින් ඉන්න හැටි කියලා මොකද ඉන්නේ හැටි කියන අර ලකුණු බද්ධි හාමුදුරුවෝ හිටියාගෙන කොටර මිදියේ ඔය කියන ආකාරයෙන් කලුවට කලුවේ සමහර රහතන් වහන්සේලා ඇවිල්ලා උතලා විසි කරනවා. හරි. ඉතින් එයා හිටියට එයාට ප්‍රශ්නයක් නැහැ. එද? ඒක ඉතින් එයා අකුසලයේ කරගන්නේ අපි මොනවා කරන්නද? හරි ආදී ඔබ. එද? ඒක කියන එකනේ හොඳ නෑ කරගන්නේ නැති වෙන්නේ. යන්න ඕනේ නැහැ. ඇයි කියන්න ඕනේ නැහැ කියන්නේ? ඉදිරි කොටන්න ඉදිරි කොටයි ගියා. ඉදිරි කොටලා ගියා. ඉදිරි කොටලා ගියත් එහෙම. කේන්ද්‍රී පරිහරණය කරන්න ඕනේ. ඇලෙනවා ගැටෙනවා කියන එක නෙවෙයි කතන්දරේ ඒක කැමැත්ත අකමැත්ත බුදුහාමුදුරටත් තියෙනවා කියලා මම දැන් කියවනේ. හරිද? බුදුආර කාලේ බණ අහලා ඉවර වෙනකොටම රහත් වුණා. ඒක මහා දුර ගමනක් නම් එහෙම වෙන්න බෑ. බණ අහලා ඉවර වෙනකොට රහත් වුණා. රහත් වුණා කියලා දැනගන්නවා දැනගන්න. ඔව් ඒක තමයි මම දාන්නේ. රහත් වුණා කියලා දැනගන්නවා. ඒක දැනගන්න ඕන. නැත්නම් ඉතින් කාගෙන්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඕකට මහා ප්‍රශ්න දුර යන්න ඕන නම් මහා වැඩ කරන්න ඕන නම් එහෙම දැන් කියන්න බෑ. මහා වැඩ කරලා ප්‍රාර්ථනා වෙච්චයි කියලා. බුදුආර කාලේ අවුරුදු 29ක් අකණ්ඩව භාවනා කළා කිසිදු ධානයක් මාර්ගයක් නොලබා අපත් වෙච්චා හිටියා. ඈ සංසාර බුරුද්ද තියෙනවා දන්නේ නැහැ මොනවා වෙලා. ඉතින් කවුද දන්නේ දැන් සංසාරේ බුරුද්ද තියෙනවද බුරුද්ද නැද්ද දැන් වැඩේ වෙලාද නැද්ද ප්‍රශ්නේ තියෙන්නේ එතන. අම්මිසීම අවබෝධ කරගන්න. ඔය අවබෝධය මොකක්ද කියනවා මට තියෙන ප්‍රශ්නේ දැන්. සතියේ ඉන්නවා. සතිය පිටුවා ගන්නවා. ඈ? මම කියන්නේ නේද? මම සීලයක් සමාදන් වෙනවා නම් ඒ අනුව ජීවත් වෙනවාද කියලා තමන් හිතින් අවංකව හිතනවා නම් අවංකව හිතලා තමයි දොයින්නේ. අවංකව සීලයක් රකින්නවා කියලා හිතමින් හිටියට එහෙම නිවන් දැක්කා කියලා කියන්න බෑ. බුදුහාමුදුරු පහළ වෙන්න කලින් සිල් රැකපු අය ලෝකේ හිටියද නැද්ද? හිටියා. සිල් එක විතරක් නෙවෙයි භාවනා කළ 이르දි පාණ්ඩේ උඩින් යන්න දිව්‍ය ලෝකේ යන්න අනුන්ගේ සිත් දකින්න ආ කියන වතුරේ ඇවිදින්න පොළවේ කිමිදෙන්න දක්ෂතා දිවිච්චාය බුද්ධ කාලේ හිටියා. බුදුහාමුදුරු පහළ වෙන්න කලින් හිටියා. ඔබයි හ්ම් මොනවද කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා නැද්ද බලන්න? නෑ නේද දරුණන් යන්නේ. එතන මොනවද මෙතේ කල් කරේ? මොනවද කරන්නේ ඉතින් ඔච්චර ඔච්චර කරලා කරලා. මම එන්නේ ඔච්චර දැන් කරනකොට වෙලා ඉවරද දන්නේ නැහැ. කවුද දන්නේ ඉතින් මම අහන්නේ මම දන්නේ නැත්තේ කොහොමද කියලා මම මේ අහන්නේ මට ප්‍රශ්නෙට උත්තරයක් ඕන. බඩගිනි වෙනකොට බඩගින්න දැනෙනවා වගේ ආ මෙහෙම මටත් ප්‍රායෝගික දෙයක් මට ඕන. තේරෙන්න ඕනි. සැබෑ වශයෙන් අම්මා කිව්ව කතාව හරි. Tamanට තේරෙන්නේ මොකද්ද? Tamanට වෙච්ච දේ මොකද්ද කියලා මං අහන්නේ පොතේදී සංයෝජන නැහැ, උපාදාන නැහැ, තණ්හා නැහැ, රාමණ්ඩ ඔය කියන මාන නැහැ, දිට්ටි නැහැ කොට කවුද Tamanට මොකද්ද Tamanට වෙච්ච දේ? අන්න ඒ ප්‍රායෝගික දේ මට. මොකද්ද වැටෙන්නේ මොකද්ද වෙන්නේ දැන් අර අම්මා කිව්වේ දැන් බඩගිනි වුණාම බඩගිනි කියලා දැනෙනවා කෑවන් පස්සේ බඩගින්නේ නැහැ කියලා දාන්න ආන් ඒ වගේ මං ඇහුවේ තමන් මේ උප්පත්තිය ලැබෙනවා කියලා තමන් දන්නේ කොහොමද? උප්පත්තිය නතර වුණා කියලා තමන්ට දැනගන්න වෙච්ච දේ මොකක්ද කියන එකයි මම අහන්නේ. ඔය දේ දන්නේ නැතුව මොනවා කරගෙන ගියත් කිසි කියන ආකාරයකින් තමන්ට පිළිගන්න බෑ. තමන් රහත් වුණා තමන් දන්නේ නැති වෙයි. මොකද තමන් කරන වැඩේ දන්නේ නැතුව යන්නේ. ගිහිල්ලා එලා මොකක් හරි වෙච්චාම කවුරු හරි කිව්වා ආ ඕක තමයි රහත් වෙන්නේ. ඉතින් මේ උන් හිතාගන්න ඉරහත් වෙලා කියලා. ඇහෙන්නේ නැහැ. මොකද්ද හරියට කියන්නේ? ඉස්සර වගේ සිතිවිලි පහළ වෙන්නේ නැහැ. ඉස්සර වගේ පහළ වෙන්නේ වෙනම පහළ වෙන්නේ. ඉතර ඒවා පහළ වෙන්නේ නැහැ. ඉතර නම් මම දැක්කා ඔය කියන්නේ. ඉතර නම් මට මෙයා දැක්කා මේ මේ හිතුණා කියලා දැන් දැක්කා කොහොම පහළ වෙන්නේ දැන් දැක්කා වෙනේම පහළ වෙන්නේ. ඒ කොහොමද එහෙම තමයි යෝග කාලේ කාලේ වෙනත් එක දකින්න දකින්නකොට. අර කියවනේ හැමදාම දකින්න කුකුලයා කර්මලේ දුර වෙනවා වගේ කියලා ඕක හැමදාම දකින්නකොට කිසි ගානක් නැහැ. ඒ කාලේ නම් රාස්තාවෙන් බල බලා හිටියා. නේද පාමන්ත දැන් බලන්න හිතෙන්නේ වල ගන්න දෙන්නේ නැහැ ඔය ඒක තමයි එහෙම කොට හරියන්නේ මේ නාම රූප දැක්කහම ඒකේ කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ සතර මේ හතරමහා ධාතුන් හැදලා කිසුදාස්තකින් හැදලා තියෙන්නේ ඔකේ කල්පනා කරලා බලුවා මේ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ ඒ උනාට ගෙදරට වෙලා ඉන්නවා අරගෙන ආකම කිසි දෙයක් ගන්න දෙයක් නැහැ කියලා බණේ නම් දෙනවා හැබැයි වැඩේ තමයි නැත්තේ ඒකනේ මම කිව්වේ. ආයගනි ප්‍රතිචාර දැක්වීමට අපහසුයි. බලන්න මේ භවයේදීම අවිජ්ජාවේ කර්මයයි නැති කරගන්න. හ්ම්. උනා කියලා දන්නේ කොහොමද කියලා ප්‍රතිපන්න ප්‍රශ්නේ. උත්තර ඔක්කොම හරි වෙයි. ඔක්කොම උත්තර හරි. අවිද්‍යාව නෑ, කර්මය නෑ, තමන්ට උපාදාන නෑ, තමන්ට නාම රූප භාවය පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. ඔය ඔක්කොම හරි, බණ ඔක්කොම හරි. වැඩේ තමයි වෙලා නැත්තේ. මොකයි වැඩි? ඔය ඒකත් හරි. හරියට හරි. ඒකත් හරි. ඔක්කොම හරි. වැඩි වැඩේ ගැන දැනගන්න තමන්ට සිද්ධ වෙනවා පූර්ණ පරිේශනයක් කරන්න උපත ගැන. උපත කියන්නේ මොකක්ද කියලා මට කියන්න. උපත යන දේ කුමක්ද කියලා තමන් අඳුරගත්තොත් තමන්ට ඒක හොයන්න පුළුවන්. මොකද්ද උපදිනවා කියලා කියන්නේ. හරි. කන්දානම් ආ පාතුභාව ආයතනානම් පටිලාව. හොඳයි. බුදුආරෝ කිව්ව වචනින්ම කියනවා මට ඒක විස්තර කරලා කියන්න. මට තේරෙන්නේ නැහැ. කන්දානම් පාතුභාව මොනවා වගේ කන්දක්ද පහළුනේ? ඈ? ස්කන්ධ. ස්කන්ධ. මොනවා කන්ද කියන්නේ? ස්කන්ධ. වේදනා සංඥා සංකාරකන ස්කන්ධ පහ. අන්න සංකාරකම් පහනේ 37යි තියෙනවා. බාටු බාලස්. කොහෙද පාළුනේ? හරිරේ. හරිද ඒක? සිතේ. සිතේ පහළුනාලු ඒක. දැන් ඒ කියන්නේ එක එක එක එක විදිහට උපදින්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ එක විදිහයි අනික එක එක ආකාරයක. ලෝකයේ තුල. ලෝකයේ තුල ඒ කියන්නේ ලෝකේ කොහේ හරි. ඒ කියන්නේ පුටුවක් කරේ කමන්නේ කොහේ හරි. සත්ත්‍ය යා. ආ සත්ත්‍යා තමයි උපදිනවා කිව්වේ. ඒක මේ මේසයක් පුටුවක් පිටියක් එහෙම නෙවෙයි. උපදින දැන සත්ත්‍යා කියලා කට ගැන කතා කරනවා අපි. සත්ත්‍යෙක් තමයි උපදින්නේ. සත්ත්‍යාගේ උපත යනු කුමක්ද කියන එක තමයි බුදුහාමුදුරු කියන්නේ. දීර්ඝ විස්තරයක් ඇතුව කියනවා. ආසාන කිව්වට ඒක තමයි ඔය කිව්වේ ස්කන්ධ පහළ වෙනවා ආයතනයන් තුල කියලා කිව්වේ. එහෙනම් දැන් Tamanට ඔය කිව්ව தත්ත දෙකක් දෙකක් තියෙනවා. ස්කන්ධයි ආයතනයි කියලා දෙකක්. ආ දැන් ඒ දෙකම අඳුරන අය අත උස්සන්නකො මම ඒ අයත් එක්ක ඉස්සලා කතා කරලා ඉවර කරන්න ඊට පස්සේ දන්නේ නැති අයට කියලා දෙන්න. ඈ ඒක එක්ක නැද වෙන්නේ. ඔකේ. මම පොඩි දැන් කිව්වේ. අය බය වෙන්නේ යකේ. මොකද වෙන්නේ? හාමුදුරුවෝ කනද? හරි තමන් දන්නවා නම් ආයි බය වෙන්න ඕන කියලා බුදුහාරු කියන්නේ ඇත්ත කියන්නේ බය වෙන්න බිවින්ද ගන්න බය වෙන්න ඕනේ නැහැ කියලා. ආනේ උත්තර දෙන්නත් ඕනේ තමයි ආය නැත්තම් ආය. එහෙම නැත්තම් ආය ඔය කියන කෙනා මම පිළිගන්නේ නැහැ එහෙම ඔය කවුරු කිව්වත්. තාමනවත් කියන්නේ ආනේ උත්තර නැහැ නේ ඔයාගේ කාරේ. කියන එක මම මොකක් කියන්නේ? ආ දන්නවාද කියලා විතරයි ඔගේ. හොයන්න දන්නේ නැහැ. පංචෝපාදානස්කන්ධය ආයතන කියවම චක්කු සෝත ගාන ජීවා ආයතන. ආයතන අඳුරනවාද? අඳුරනවාද කියලා අරුවේ. ආ සාදම නැගිටලා අඳුරනවා පෙන්නනවා ටීට ඔක්කොම ටික කිවිලා ටික. පෙන්නන්න කියලා කිව්වේ මට කියන්න නෙමෙයි කියලා පෙන්නන්න කියලා මම බලන්න පෙන්නන්න උදේ වැඩි ඉවරයි නේ. තියෙනවා නම් පෙන්නන්න මල්කට බලාගන්න. තා ඉවරයි නේ ඔච්චර දකලන්න ඕනේ. ඉතින් අන්තර බලන්න බලන්න ගිහින් අන්තරක පෙන්නන්න කොහොමද? මේ පෙන්නන්නේ කොහොමද? ආ පෙන්නන්නේ කොහොමද? පෙන්නන්නේ කොහොමද කියලා. තියෙනවා පෙන්නන්නේ බැරි. ගෙදර දරුවෙක් ඉන්නවා කියලා ඕක එක පෙන්නන්නේ කියලා ඒක නැල්ලු. පෙන්නන්නේ කොහොමද කියලා මම මොකද කියන්නේ? දැන් මං කියන්නේ තමන් ගාව ඔබ තියෙනවා නම් උපදේවි තමන්ට ඔබ හම්බුණා නම් හම්බෙච්ච ඒවා නැද්ද දැන් ළඟ? තේරෙනවා? ඇස කන නාසය ඇස කන නාසය ශරීරය එතකොට මනස අය මනස කෝ ඔය කෝ අය ඇතුලේ හරි ගමන්නේ තියෙනවද හා හා දෙන්නට බෑද එහෙනම් තියෙන තරමක් මට කියන්නකෝ මම බලා ගන්න හිතක් ගැන බුදුහාරු කියලා නැහැ ස්කන්ධ ගැන කියනවා ආයතන ගැන කියනවා දැන් ඔය අය හිත පටලගත්තට මට කරන්න දෙයක් නැහැ ඕක තමයි මම කිව්වේ දන්නවද කියලා අහුවම ඕම ඒ කතන්දරේට. උප්පත්ති නවත්තන්න ඊට කලින් තමන් දැනගන්න තියෙන දේක් දැනගන්න ඕනි හරියට. කතන්දර වලින් වැඩක් නැහැ. ආයතන හයක් බුදුආරෝ කියනවා ආයතන හය ගැන බුදුආරෝ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන ආයතන හයයි. පංචස්කන්ධයක් වෙනයි. බුදුආරෝ එතන සිතක් ගැන කවදාවත් කියලා නැහැ. ආ පොතේ වහත් තියෙන. පොතේ තියෙන එක තමයි මේ කිව්වේ. පොතේ තියෙනවා. ඉතින් මාස තියෙනවා ඔයනේ. මාස කියන්නේ හිත කියලා කොයිද බුදුහාම කියලා තියෙන්නේ? විඥාන කියන්නේ පංචස්කන්ධයයි ටිකක්. අයතර එන බුදා රූපය දර සංඥා විඥාන කියලා තව එකක් ඉන්නේ. තර මානසයි විඥාන එකද? මානසයි විදා එකද? එහෙනම් බුදුවර ආය කියන්න ඕනේ නැහැ. ඔයයි අඹර ගත්තට ඔයා පටල ගත්තට මට කරන්න දෙයක් නැහැ. මම දන්නවා ඔබ දන්නේ නැහැ කියලා. ඒක තමයි ඔයාට වෙලා තියෙන වින්න අයියා. ඒක තමයි මම කතා කළා. ඇහුවේ පුළුවන් කෙනෙක් නැගිටින්න ඔය ටික පෙන්නන්න මට. බැරි නම් ඉතින් ඔය කතන්දර වලින් වැඩක් නැහැ. ඒක තමන් ගාව තියෙන කැලේ ටික අඳුරන්නේ නැතිව කොහෙ නිවන් දකිද? ඔතනම විචිකිච්ඡාව ඔයාගේ ගාව තියෙනවා. ඔයායට ඔය කියන ආර්ය මාර්ගයේ දෝවාම ඵලයටවත් එන්න බෑ විචිකිච්ඡාව දිහාට. ඉතින් කොහෙද rahat උපත් නවත්තන්න කතා කරනවා. තමන්ටම දැකයි බුදුහාමර කිව්වදී ගැන තාම තමන්ට විනිශ්චයක් හරියට නැහැ. ඒ නිසා දැන් මේ කරන්නේ තමන්ට ධම්මානුපස්සනාව කියලා මතක තියාගන්න. කරන්න දෙන්නේ මොකද්ද කියලා ධර්මානුකූලව ඉස්සර තමන් දැනගෙන යන්න. බුදුහාමර කිව්වේ දැනගෙන කරන්න කියලා. සාමාන්‍ය අපි සිංහලයේ කියනවනේ දැනගියොත් නම් කතරගම යන්න පුළුවන් වෙනවා නැත්තම් අතරමං වෙලා කියලා දැන් ඔයාලා වෙලා තියෙන්නේ අඩක් කුලක් නෑ Tamanට තෝරගන්න කරන වැඩේ පිළිබඳව Tamanට පූර්ණ අවබෝධයක් නැතුව පැහැදිලි විග්‍රහයක් ඇතුව මේක කරේ නෑ කියන හැම එකම කරා බුදුහාමර එහෙම කියලා නෑ කාර්ද බුදුහාමර කියලා දෙන ඔය සූත්‍ර ඔක්කොම පාවිච්චි කරන්න කියලා තේනවා නෑ දැන් ඔයා මේ වෙනකොට සූත්‍ර කීයක් අහලා දෙනවා දැන් සූත්‍ර ගීයක් පාවිච්චිලා තමන් දැන් තමන්ගේ වැඩේ කරගෙන තියෙනවා. එකක් වන්නේ. ඇයි? කොරන් වල වැඩේ නේද ඔයා කරන්නේ සූත්‍ර ඉන්නවා සූත්‍ර ලියා ගන්නවා සූත්‍රේ පාඩම් කර ගන්නවා අන්තිමට කරගත්ත දෙයක් නේ. අපි ධර්මයක් දන්නවා කියනවා විනයක් දන්නවා කියනවා සූත්‍රයක් දන්නවා කියනවා ඔක්කොම දන්නවා. ඔක්කොම දන්නවා ඒක හරි. හැබැයි ඉන්න ඕනේ වැඩි ප්‍රායෝගිකව අවබෝධය නෑ. හරිද? එහෙනම් මම ඔය සරලව තමයි මේ මුල් දවසේ පැහැදිලි කරන්න කියලා මම මතක් කරා. සරලව තමන්න කියලා දෙන්නම්. ඔය කිව්ව ගැඹුරුම අර්ථයක් ඔය ආය කතා කරේ බුදුහාමුදුර දක්වපු. ඒ ගැඹුරුම අර්ථය තමන්ට මෙතන තෝරන්න හම්බෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තෝරලා නිමා කරන්න මට ওই දින හතරම ඕනේ. ඒ හතරවෙනි දවසේ අවසානට මම ඔය කිව්ව කාරණේ උපත කියන්නේ මොකක්ද කියන එකත් ඒ පිළිබඳව පූර්ණ වශයෙන් නතර වෙච්ච වෙලාවට තමන්ට මේ නතර වෙන්නේ කොහොමද කියන එකත් කියලා දෙනවා. දැන් සරලව තමන්ගේ தත්ත්වය පැහැදිලි කිරීම විතරයි කරන්නේ. මොකද අපිට සරලව අවබෝධයක් තියෙන්න ඕනේ අපි කරගෙන යන වැඩේ මේකයි. ඒක වෙච්චාම මේ මේකයි වෙන්නේ. හොඳයි. සත්‍යයා තමයි උපදින්නේ කියලා කිව්වා. ඒක හරිද? හරි. ආ සත්‍යයාට උපදිනකොට සිදුවෙන තාත්ත්ව දෙකක්, ඇති වෙන තත්ත්ව දෙකක් බුදුහාමර කියනවා ස්කන්ධය කියලා පහළ වෙන්න ඕනේ. ආයතන කියනවා තියෙන්න ඕනේ. ඒ ස්කන්ධ කියලා තමයි කිව්වා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒක හරි. නන් ටික හරි ඈ. නන් ටික දන්නවා මම දන්නවා. නන් දන්නවා මම ඔක්කොම. වැඩ තමයි දන්නේ. ආයතනත් කිව්වා නම් ටිකක් ඒකත් හරි. ඇහැ කන නාය කියනවා තමන් චක්කු සෝත ගාන ජීවා කාය මන ආයතන කියලා හයක් කිව්වා. ඒකත් හරි pāli භාෂාවේ තිබුණා. හරිද? දැන් ওই ටික ඔක්කොම තියෙන්න ඕනද නැද්ද තමන්ට? සරලව මම කියන දේ ගැන ඉස්සලා තේරුම් කරගන්න. උපදිනකොට සත්‍යයට ඇඟ කියලා එකක් තියෙනවද නැද්ද? තමන් ගැන හිතා ගන්නකො. අනුන් ගැන වෙනව පස්සේ බලමුකෝ අපි. ඒ ඇඟ විතරක් තිබ්බට උපතක්ද? නෑ. ආ ඊට අමතරව මොනවද ඔය සාමාන්‍යයෙන් තමන් ඔය ඇඟේ තියෙන්න ඕන කියන්නේ? ඇඟ ගැන නෙවෙයි අහන්න ඇඟේ තව මොනවද තියෙනවද කියලා. ඈ? ඔව් පණ කියලා එකක් අපි කියනවා. ඇඟ තිබ්බට විතරක් හරියන්නේ නැහැ. තව මොකක්ද ඕන? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් ගැන අහලා තියෙනවද? එහෙම ස්වභාවයක් ගැන තමයි සම්මුතිය කතා කරලා තියෙනවද? තියෙනවා. එහෙනම් දැන් ඕම් කොහම දෙකක් තියෙනවා. මොකද්ද දෙක? ඇඟයි 50යි. හරි? දැන් මම කියන්නේ මේ සරලව මම කියා දෙන්නේ කියලා මේක තේරුම් ගන්න මුල ඉඳන් මම හොඩියේ ඉඳන් එකක් යනවා කියලා මම කියවන මුලින් පටන් ගන්න වෙලෙම. ඇඟකුත් පණකුත් තියෙනවා සත්‍යයට. හොඳයි. උපදිනකොට මොකද වෙන්නේ ඔය ඇඟටයි පණටයි? උපදිනකොට එදක එකතු වෙනවා. ඇඟකුයි පනකුයි එකතු වෙනවා කියන එකයි වෙන්නේ. ජීවත් වෙනකොට ජීවත් වෙනකොට ජීවත් වෙනකොට වෙන් වෙනවා. වෙන් කරනකොට එහෙම ජීවි වැඩේ. ජීවත් වෙනකොට දෙක ක්‍රියාත්මක වෙනවා. ඇඟ සාපන ක්‍රියාත්මක වෙනවා. මැරෙනකොට මොකද වෙනවා කිව්වේ? මොකද්ද වෙන්නේ? ඈ පණ යනවා. ඇඟ යම් පණ අයින් වෙනවා පණ ඉවත් වෙන ඇඟෙන් පණ යනවා කියලායි අපි කියන්නේ. නම් පණ ගියා කියලා නේ කියන්නේ වෙන මොකක්වත් ගියාගෙන ඔය බල්ලෙක් මැරිච්චාම ආයි වෙන මොකක්වත් ගියාගෙන බල්ලා මැරිච්චාම මොකද වෙන කියන්නේ? ඒකයි වෙන මොනවද ගියාගෙනවා? ඒකයි පණ ගියා කියලා නේ කියන්නේ. දැන් එතකොට ඔන්න ඔය වචනාර්ථයත් එක්ක අපි යන්නේ වචනවල එල්ලෙන්න එපා. වචනවල එල්ලෙන්න එපා. තාම මේක මොකද අපි සම්මුතිය කතා කරගෙන යන්න බෑ මොකක් හරි ක්‍රමයක්. එතකොට ඔන්න ඇඟ කියන එක කුණු වෙලා විනාශ වෙලා යනවා පණ කියන එක මොකද වෙන්නේ නැවත මොකද වෙනවා කියන්නේ නැවත උපතකට සම්බන්ධ වෙනවා මේක නැවත කොහෙට සම්බන්ධ වෙන්නේ නැවතත් හිතකට නැවතත් කයකට ඔය කලලේ හරි බිත්තරේ හරි කොයි හරි ගමන්නේ ඕපාදි කරි ක්‍රමද ක්‍රම ගොඩක් තියෙනවා ඔකදින් ඒක මම ක්‍රමේ නෙවෙයි මම ආවේ ආයි යනවා නම් කොහෙද අය කයකට හරිද ඒක පිළිගන්නවා. එහෙම නැත්නම් ඒක හුලඟේම යනවාද? නැත්නම් වෙන කොහෙවත් යන්න පුළුවන්ද? එක්කෝ ඒක කයකට යන්න ඕනි නැත්නම් යන්නේ ඒක නතර වෙන්න ඕනි. නතර වුණොත් උපත නතර වෙලා නැත්නම් උපදිනවා. දෙකයි තියෙන්නේ. ඔච්චර. එක්කෝ උපදිනවා නැත්නම් නෑ. හරිනේ? යනවා නම් ආයෙත් මොකද වෙන්න ඕනි? කයකට යන්න ඕනි. හරිනේ? ආදායන තමයි කරන්න යන්නේ මොකද්ද? ඕම් ඔය කයකට යන්නේ එක නතර කරන්නයි යන්නේ. එහෙනම් දැන් තමන් නිශ්චිතව දැනගන්න ඕනි පණ කියන්නේ මොකද්ද? කොහොමද මේ පණ යන්නේ? ඇයි මේ පණ යන්නේ? ඕක නේද? ඒක ඔය ටිකයි දැනගන්න ඕනේ. මේ සම්මුති කතාව මම මේ කිව්වේ. සාමාන්‍ය ලෝකයේ තමන් කරන කතාව මම කිව්වේ. ඒක බුදුආමරෝ. එතකොට කිව්වේ මොකද්ද? ඔය කියන தත්වයන් දෙක. කය ඇඟ සහ පණ කියන එකට බුදුආමරෝ කිව්වා. ඇඟට නැගණ බුදුහාමුදුරු කිව්වා ශරීරය රූපය. එතකොට පණට නාමය කියලා අපි කියමුකෝ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් තමයි තලා හිත කියලා එකක් කිව්වේ ඒක මොකද්ද ආයි දැන් තමන් ඔය කතා ගොඩක් කියනවා. දැන් විඥානය කියනවා, හිත කියනවා. ඒවා කොහෙද තියෙන්නේ? ඒවා කොහෙද ඇවිත්ලේ? චිත්තේ නාමය. ඈ ඒ කියන්නේ බණ. දැන් ඕක තමයි ප්‍රශ්නේ ඈ. සිත කුයි කය කුයි දෙකක් කියලායි බුදුහාමුදුරු කිව්වේ. සිතයි කයයි කියලා දෙකක්. බුදුහාමුදුරු අදාරනෝනේ සිත කය කියන දෙකක් තමයි සත්‍ය ආරෝහණය වුනේ. එහෙනම් ඔය தত্ত্ব දෙක ගැන තමයි අපිට පූර්ණ වශයෙන් පරීක්ෂා කරන්න දෙන්නේ. වෙන මොනවත් උතන අදාළ නැහැ. සිතකුයි කයකුයි. ඇඟයි පණයි. සාමාන්‍යයෙන් අපි කතා කරන ඇඟකුයි පණකුයි කියන දෙක. දැන් එහෙනම් ඕකෙදී Tamanට සිද්ධ වෙනවා ඇඟ යනු කොයි වගේ ස්වභාවයක්ද පණ යනු කොයි වගේ ස්වභාවයක්ද කියන එක මූලිකව දැනගන්න. දැන් ඕකෙන් අර කිව්ව ස්කන්ධ කියන ඒවා ගත්තාම සහ ආයතන කියන ඒවා ගත්තාම ඕකෙන් කෝවාද ඇඟටයි තේවා කෝවාද පණටයි තේවා එතකොට ආයතන ටික මම දන්නේ නැහැ දැන් පණ කියලා එකක් කිව්වා. පණ සහ ඇඟ කියලා දෙකක් තියෙනවා. හ්ම්. අර දෙකෙන් ආයතන කියන ඒවා කොහෙටයි තියෙනවද? ඈ? ඒවා රූපයට, ඒ කියන්නේ කයට අයිති ඒවා. ආ ස්කන්ධ කියන ඒවා. ආ ඕකේ පැටලිල්ලක් ඕකේ තියෙන ඉඳ තමයි මම කිව්වේ ඕක ලේති නෑ මෙතනදී විග්‍රහ කරන්න කියලා. ඒක කයට අයිති ඒවා තියෙනවා, හිතට අයිති ඒවා තියෙනවා. මේ දෙකේම සංයෝජනයක් අතර ක්‍රියාත්මක භාවය බුදුහාමර දක්වනවා. ඒ නිසා තමයි මම කිව්වේ ඔබ පැටලෙනවා තමන් මුලින්ම තෝරන්න කිව්වොත්. හැබැයි පැහැදිලිවම තමන් දන්නවා එක කොටසක් ඔගේ ආයතන කියන ඒවා ගත්තොත් ඒවා කොහෙද යයිද? ඒවා රූපයට එහෙම නැත්නම් කයට. එහෙනම් ඒවා භෞතිකද නැද්ද? ආන් ඔය තීරණය ඉස්සලා තේරුම් කරගන්න. ඊට පස්සේ තවන්න මම කියා දෙන්නම් මොනවද ඔය ස්කන්ධ කියන එක. මම කිව්වා ඒක දැනට විග්‍රහ කරන්න බෑ. ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක භාවය විතරක් තමයි දැනට පැහැදිලි කරලා දෙන්නම්. ඒ පිළිබඳව තමන්ට පූර්ණ අවබෝධය තමන්ට හතරින් දවසේ මම දෙනවා. මම කියවනේ මේ වැඩේ පටන් ගන්න අද ඉවර කරන්නේ 40 දවසේ. එනිසා මුල ඉඳන් තමන් හරියට එන්න ආසන්න දවසේ තේරෙයි. දිනාවක් මඩ කරන්න යන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එන්නේ කොහොම වෙන එක තමන්ගේ අදාළ ප්‍රශ්නයක්. එනිසා මම කරන්න වැඩේ අද පටන් ගන්න එක දිගටම කරගෙන යනවා දිනාකරේම. එහෙනම් දැන් මුලින්ම තමන් ඔය කියන දෙකෙන් දැනගන්න වෙනවා මේ ස්කන්ධ කියන ස්වභාවයට අදාළ தত্ত্ব මොනවාද? මේ ආයතන කියන ඒවාට අදාළ தত্ত্ব. ඒතර ආයතන කියන ඒවා ගත්තාම පැහැදිලිවම ඒවා භෞතික වූ ශරීරයට අයිති ස්වභාවයන් වෙන්න ඕනේ. මොකද ආයතනාන පටි ලාභෝ කියලා කියනවා. ආයතන කියන්නේ මොකද වෙන්නේ? ලාභ ලැබෙනවා. ලැබිච්ච දෙයක් තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මම ඇහුවේ ඕක මොකට තමයි? තමන් එතකොට ආයතන 6ම අඳුරන අය මට දැන් කියන්න ආයතන 6ම. අඳුරනවා කියන්නේ Taman තියෙන දැන දන්නවා, ඒකෙන් කරන වැඩ දන්නවා, ඒවා මොනවද කියලා දන්නවා. ඒවා Tamanට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. හඳුනනවා කියන්නේ ඒකට ඈ. එක්කෙනෙකුට chance එක දෙනවා නැගිටලා අනිත් අයටත් එක බලා ගන්නට ආයතන 6ම පෙන්වා දක්වන්නට බෑ වගේද? ආ පහක් දෙනවා අනිත් එක නෑ. මට හිතෙනවා අනිත් එක නෑ කියලා. මම ඔක හොයාගන්නේ toy හින්දා තමයි. මම දන්නවා ඔයාලට එකක් අඩුයි. මට තේරෙනවා එහෙනම්. හැබැයි මතක තියාගන්න ඔය ආයතන හයෙන් එකක් හරි අඩු නම් එයා මේ ආත්මේ නිවන් දකින්න සුදුසු නෑ. මේ ආත්මේ ගඳට බෑ යා. ඒ තමයි මාත් බලාගන්නේ මෙයාට තියෙනවද දන්නේ නැහැ. නැත්නම් නැත්නම් ටික හොදාගෙන මාත් අඩුයි කියලා මට පේනවා. මනස අභ්‍යන්තරයෙන් ගවන්නේ ආ තියෙන දණ හරි මට කියන්නකෝ. ආය අභ්‍යන්තරයේ තියෙන මම බලාගන්න තල්ල හරි මම බලාගන්න මම දෙනවා කියලා. තියෙන තැන කියලා මම කපලා හරි බලන්න. අඩුවක්ද? අඩුවක්ද? දිව. මොකක්? ආයතන හයම මනස හයම මන දෙන්න. ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ආ ඒක ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඒක විචිකිච්ඡාවද නැද්ද? ආ එහෙනම් තවන්නම තමන් ගැන සැකයක් තියාගෙන මම මේ ගමන ගියා හැකිද? බෑ. ඒක තමයි මම කියන්නේ තමන් බුද්ධ ආගම බණ ඇහුවට ප්‍රායෝගික වෙලා නැහැ. ආයතන යනු මොනවාද? දැන් ඉතින් ඒ ගැන විග්‍රහයක් කරලා ඉන්නවා තමන් ඉස්සරහට යන්න කලින්. යම් කිසි දෙයක් නිපදවන. හරියට හරි. යමක් නිපද වන ස්ථානයක්. නිපද වන තැනට තමයි ආයතන කියන්නේ. නිෂ්පාදනයට නෙවෙයි ආයතන කියන්නේ. අපි හිතමුකෝ ගිනි පෙට්ටි කර්මාන්ත ආයතනය කියනවා. ඒතර ගිනි පෙට්ටි වලද ආයතනය කියන්නේ? නෑ ගිනි පෙට්ටි අනු එහි නිෂ්පාදනය ඒ නිෂ්පාදනය කරන තැනට තියෙන නම තමයි ආයතනය. හරිද? එහෙනම් නිශ්චිත තැනක් තියෙනව නැද්ද? තනක් අනිවාර්යයෙන්ම ඕනේ. අතුලේ හරි පිට හරි මට ගවන්නේ කොහේ හරි තනක් ඕනේ. එතකොට එහි නිෂ්පාදනයක් තියෙන්න ඕනේ. එතකොට එම නිෂ්පාදනය සඳහා අදාළ අමුද්‍රව්‍ය කියලා එක්කුත් තියෙන්න ඕනේ. නිකම් බෑ. නිපදා නිකම් බෑ. ආයතන දිබඩ දැන් අපි තුමු ගිලිපෙට්ටි කර්මාන්තය දෙගෙන එක. ගිලිපෙට්ටිය හදන්න ඒකට ආයතනේ තන දිබ්බට වැඩක් නැහැ. අනිවාර්යයෙන් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබිලා තියෙනවා. හරිද? එන්න සාධක කීපයක් දැන් හොයන්න එනවා ඔකට. ඔය සාධක කීපයම Tamanට ආයතනය කියන එක තහවුරු කරගන්න අත්‍යවශ්‍යයි. මම මේ කියන්නේ ආන්ගේ ප්‍රායෝගිකත්වයට එන්න කියලා. තනක් තියෙන්න ඕන. හරිද? අමුද්‍රව්‍ය තියෙන්න ඕන. නිෂ්පාදනයක් සිද්ධ වෙන්න ඕන. එහෙම වෙනවා නම් ආයතනය කියලා කියනවා. ඒ වැඩ නැත්තම් ආයතනයක් නෙවෙයි. හරිද? හරිද? හරිද? ප්‍රශ්නේ. ආ. එහෙනම් ඔන්න එක එක හොයාගෙන යන්න වෙනවා. හරිද? එතකොට බුදුහාර මුලින්ම කියනවා චක්කු ආයතනය කියලා එකක්. චක්කු ආයතනය. තනක් පේනවද නැද්ද? පේනවා. ආ තන පෙන්වන්න පුළුවන්ද? ආ තෙන්නන්න බලන්න ඉතලා තියෙන තන ඒකවත්. තියෙන තන පෙන්වන්න කිව්වේ. වැඩනේ. ඔළුවේ දෙන්නේ අර. ආ මොලේලු තප්පු ආයතන කියන්නේ. තප්පු ආයතන කියන්නේ මොලේද? ඔය ඇගිල්ල තියාගන්න බලන්න එහෙන් දන්න. ඒ තප්පු ආයතන තියෙන ඇගිල්ල තියාගන්න කිව්වේ. ඈ? ඔය තියෙන්නේ. ඈ? ඇප මොකක් හරි ගවන්න ඇහැ. ඇයි Taman එතන චක්කු ආයතනයේ ඇස කියලා කියන්නේ. චක්කු ආයතන කියලා බුදුහාමගේ පාලි භාෂාවෙන් හරිද? එතකොට ඇස කියලා අපි සිංහලෙන් ඔකට කියනවා. හරි ඇහැ කියලා. එතකොට එහෙනම් අර කිව්ව සාධක හරියන්න ඕන. අමුද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. මොකක්ද අමුද්‍රව්‍ය? රූපය. මොකක්ද නිෂ්පාදනය? චක්කු විඤ්ඤාණය. පෙනීම. ඒකට චක්කු විඤ්ඤාණය කියලා කියනවා. ඇතිවෙච්ච දෙයකට අමකාරී ගහන්නේ. ඒකට තව අදාළ සාධක ගොඩක් එකතු වෙන්න ඕන. ඒකට අර පණ කියන කාරණාවත් උදන් සම්බන්ධයි. ඒකයි මම කියන්නේ තනියෙන් කතා කරන්න බෑ. මේක පැටලී සහගතයි. නමුත් සරල කරලා තමයි මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට එතෙන්දී පෙනීම කියන එකයි Tamanට අවබෝධ වෙන්නේ. ඔය චක්කු විඥාන කියලා නම කිව්වට මම දන්නේ නැහැ. Tamanට වෙච්ච දේ Taman තීරණය කරගන්න මොකද්ද උනේ? එතන නිෂ්පාදනය පෙනීම. හරිද? එතකොට රූප නැතුව පේනවද? ඒකත් නැහැ. දැන් තව දෙයක් මට මෙතනදී වියාදීලා යන්න වෙනවා. පෙනීම කියන නිෂ්පාදනය ඇස හැර වෙන යම් ආයතනයකින් කරන්න පුළුවන්ද? අද බෑ කියන අය අත උත්තණ්ඩ අර අත පාත් දාන්න ආ අනිත් අය කියන්නේ පුළුවන් කියලා අන්දකොට දැන් කීප දෙනා අත උත්තාමේ ඒක අත ගන්න පුළුවන් දැන් ඒකට උත්තර දීගෙන යන්න ඕනේ නැත්නම් පැටලෙනවා මම දන්නවා පැටලෙනවා කියලා ඒක තමයි අන්නේ චක්කු ආයතනයෙන් කරන ක්‍රියාව පෙනීම වෙනම ආයතනයකින් කරන්න පුළුවන් කියන අත උත්තණ්ඩ සුවර් නෑ වගේ එකක් හිතන්නෙත් නෑ දැන්. හරියන්නේ නෑ. භාගය වැඩ හරියන්නේ නෑ මගෙත් එක. එක්කෝ කියනවා නම් තියනවා නැත්තම් නෑ. මගේ වැඩ එහෙම බෝලින් ගැහුවා වගේ ඒක නෑ වෙන්න ඕනේ. අද ඒක එකයි. වෙනන්න බෑ. වෙනන්න බෑ පුළුවන්. ආ එකම කෙනෙක් ඉන්නවා පුළුවන් කෙනා. පෙනීම කියන එක ප්‍රශ්නේ ඇච්චරයි නවතහන ප්‍රශ්නය. පෙනීම යන ක්‍රියාකාරීත්වය ඇස හැර වෙන තැනකින් පුළුවන්ද කියලා වෙන ආයතනෙකින්. පුළුවන්. කොයි ආයතනෙද? සිත කියන එකෙන් පුළුවන්. හරි. ඒකට ප්‍රායෝගිකව පිළිතුරු දීලා යන්න වෙනවා. දැන් මට ඇස් තියෙනවනේ. පේනවනේ. හ්ම්. දැන් මට පේනවනේ මගේ දකුණු අතේ තියෙන එක. හරි. දැන් ඇස හැර වෙන තැනකින් තවන්න පුළුවන් කියවනේ ඔක කරන්නේ. දැන් ඇස් වහගන්න. දැන් මම කියන ගමන් ආයෙ ඇස් අරින්න බෑ. හරිද? එිනා වෙන්න එපා කියලා මම කිව්වා. අවුරුදු ප්‍රශ්න කරගන්න එපා. එතකොට දැන් ඔයාම ඇස් අරින්න ඕනේ නැවත මං කිව්වට පස්සේ. දැන් ඇස් වහගෙන ඔයාම කියන්න මං වම් අතෙන් අල්ලන් ඉන්නේ මොකද්ද කියලා. පේන්නේ. එහෙනම් දැන් කිව්වේ අර මොකද්ද කියන්නේ පේනවද? තාපහයනකින් පේනවා කියලා කිව්වා නේද? ආය දියුණු කරලා ගන්න ඕන එකක් කළා මට කියනවා. ආය දියුණු කරලා ගන්න. දියුණුවත් එකක් නොදියුණුත් එකක් කරන්න පුළුවන් නම් කොහෙන්ම කරලා කියනවා. බලන්න. ආයෙත් පුළුවන්. ඔය කිව්වා ආයෙත් කියන හිතෙන් පුළුවන්. හිතෙන් පුළුවන් ඒ ගාලා ලයිට් එක. එන්න කරා කියලා ගන්න. දැන් තේරුණාද? බෑ. ආයතන හයක් කිව්වේ වැඩ හයක් වෙන වෙනම කරන්න තියෙන ඒවා හයක්. නිසා ඒක වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් චක්කු ආයතනයේ වැඩ වෙන කිසිම ආයතනයක බෑ ඒක තමයි ඔය පැහැදිලි කරේ. ඇස් වහගත්ත කෙනාට මොන ක්‍රමයකටවත් බලන්න බෑ. හරිද? එහෙනම් ඇස් අන්ධ වෙච්ච චක්කුපාලාංගුවන්ට හිත දියුණු කරත් කිසිසේත්ම ඔය කියන ආකාරයෙන් දීප චක්කුසෝ ලබන්න බෑ. ලැබුවෙත් නෑ. උන්නාන්තේ නෑ ඒවා. ඈ නැත්තම් කරන්න බෑ. හරි? එතන මම කිව්වේ ඔය ආයතන හය එකක් හරි අඩු නම් මම දකින්න බෑ. තිබිලා නැති උනාට ප්‍රශ්නයක් නෑ. උපතේදී ඔය ආයතන හය එකක් හෝ අඩු නම් කිසිසේත් බෑ. ඒක මම පස්සේ කියා දෙන්නේ එහෙම වෙන්නේ කියලා හෙට අනිත් වෙනකොට. තේරුණාද? ඔය ඉඳලා තෙල්ලන්නේ නැහැ වැඩි. තමන් හරියට තේරුම් ගන්න ඉඳලා තියෙන්නේ. තේරුම් ගන්න ඉඳලා තියෙන්නේ. මං කිව්ව එක ඔය ආයේ තේරුම් අරගන්න නෙවෙයි බණ ඇහුවේ. තේරුම් අරගෙන බණ ඇහුවා නම් බුද්ධ කාලේ තේරුම් අරගෙන බණ ආලා ඉවර වෙනකොටම බණ ඉවර වෙනකොට ඒ අය මාර්ගඵලවලට පත් වෙලා ඉවරයි. දැන් අද වෙලා තියෙන්නේ ඒකයි කියන වැඩේ සාදු සාදු කිය කිය අහගෙන හිටියා විතරයි කිසිවක් තමන් ਵਿਚාරවුවේ නැහැ. ප්‍රතිඋත්තර ලාහා තමන් විමසීම කරේ නැහැ. ඈ ඇවද? ඇවෙන එකක් කාගෙන්වත් අහුවා දැන් ඇයි එහෙම වුනේ ඇයි එහෙම කිව්වේ බුදුහාමුදුරුවෝ ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම ආකාදු සාදු කිව්වා ගියා. ආවෙන වෙලාවේ එහෙනම් මගෙත් එක්ක ඒව හරියන්නේ නැහැ. එනිසා අනුන්ට කල්තනකොට මගේ විතරක් අහන ප්‍රශ්න අහන්න දෙනවා. මම කියවනේ ප්‍රශ්න තියෙනවා මගෙත් එක්ක දැන් කතා කරන්න කිසියක් අතට සාකච්ඡා කරන්න බෑ කියලා මම කිව්වට උදේම. එතකොට ඔන්න එකක් එනම් තමයි පැහැදිලි කරලා දුන්නා. ආයතනයේ ක්‍රියාවක් තිබෙනවා ඒ ආයතනයට අමුද්‍රව්‍ය තිබෙනවා ඒ ආයතනයේ නිෂ්පාදනය තමන් පමණක් හඳුනනවා කියන සාධකයක් ඕකේ තියෙනවා. ඇහෙන් කරන වැඩේ මොකද්ද? පෙනීම. කවුද දන්නේ ඒක? එනම් වෙන කිසිදු කෙනෙකුට පෙනෙනවද නැද්ද කියලා තමන්ට තීරණය ගන්න පුළුවන්ද? බෑ. ඕනකට තමයි කියන්නේ සම්දික්තික භාවය කියලා. අනුන් තුලින් කිසිවක් කරන්න බෑ. තමන් තුළින් විතරයි. ඒක තමයි මම මේ තමන්ට මුල් දවසේ කරලා දෙන්න තහවුරු කිරීම. ඒ නිසා වෙන කවුරු කිව්වා පිළිගන්න එපා තමන්ට වෙනවා නම් පිළිගන්න කියලා බුදුහාම කිව්වේ ඕමකට. තමන්ට අල්ලේ හරි ගමන්නේ කොහෙට හරි පේනවා නම් තමන් පිළිගන්න ආන් එක චක්කු ආයතන. ඇයි මම මේ එහෙම කියන්නේ? තමන් මේ සම්මුතියක් විතරයි තාම අඳුරන්නේ ඊට එහා අපි දන්නවා. අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැ වගේ එකක් දෙන්න ඕනි කියලා අනිත් සත්තුන්ට පේන්න නෑ. ක්‍රියාකාරීත්වය පෙනීම ඒකට කොහේ හරි ඇඟිල්ලෙන් හරි කවන්නේ ඒක වෙනවනම් ඒක චක්කු ආයතන කියලා මතක තියාගන්න. ඔච්චරයි මට තේරුම් ගන්න ඕනේ. ඔයා හිතන්න එපා මේ වගේ ශරීර ස්වභාවයක් සියලු සත්තුන්ට තියෙනවා කියලා. ඒ වැරද්ද තුල ඔයා ඉන්නවා. එහෙනම් ඔය වැරද්ද තමයි තමන් ඔය හිතාගෙන දෙයියෝ මෙහෙමයි, බ්‍රහ්මයෝ මෙහෙමයි, අරුම මෙහෙමයි. එහෙම නැහැ. හැබැයි යම් ආකාරයකින් රූප බාහිරේ තියෙනවා බාහිරයේ තියෙන රූප දැනගැනීමේ හැකියාව යම් තැනකට තියනවාද ඒකට කියන නම මොකද්ද? චක්කු ආයතන. ඒතර අපි ඒකට සිංහලෙන් කියනවා ඇස කියලා. හරිද? මේ භාෂාවේ සම්පූර්ණ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මේ භාෂාවේ ප්‍රශ්නේ තමයි වරද්දගෙන තියෙන්නේ මේ ඔක්කොම. හරිද? එතකොට අතට තේරුම් කරගන්න. එතකොට චක්කු ආයතන කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මිස බුදුහාමුදුරුවෝ කිසි තැනක ඇස කියලා නමක් ඕකට කියලා නැහැ. තේරුණාද? අපි සිංහලෙන් කියනවා ඈ කියලා. එච්චරයි. හැබැයි අපි එක හරි ඒක වරදක් නෑ. මොකද පෙනීම කියන කාර්ය සිද්ධ වෙන නිසා. පැහැදිලිද? හ්ම්. එහෙනම් දැන් ඔය කිව්ව සාධක ටික සියලු ආයතන වලට පවතින්න ඕනද නැද්ද? ඕන. දැන් මට ඕන ඕක වැඩි ඔක්කොම තේරු කරගන්න ආන් මේකයි. එහෙනම් ඇහැ කියලා එකක් තියෙනවා ඒක හරි. එතකොට ඊළඟට සෝත ආයතනය කිව්වා තනක් තියෙනවද? එහෙනම් තියෙනවා කියලා නිකම් බෑ ඒකට තේින්න තමන් කියන්න ඕනේ. ඒකට අමුද්‍රව්‍ය තියෙනවද? ඔව් මොනවාද? ආ මොකද්ද නිෂ්පාදනය? අන ඇපීම කවුද ඒක අඳුරන්නේ? තමන් විතරයි. අහුණා කියලා දන්නේ තමන්. ඒකෙත් ස්වභාවයමයි. කන හැර වෙන කිසියම් දැනකින් අහන්න පුළුවන්ද? බෑ කොහොමද බෑ කියන්නේ? බෑ කියන්නේ. උඹට හරියන්නේ නැහැ. දෙන දෙන උත්තර මම පිළිගන්නේ නැහැ. කොහමද නෑ කියන්නේ? කවුද දන්නේ? ඔය නහේ මතහාර ඔය බුදියා කට අරගෙන ඉන්නේ සමහර අය. බණ කියන වෙලාවට එහෙම. කන කන ඇහෙන්නේ නෑ. අය කන ඇහෙන්නේ නෑ. ඈ? ඇහෙන් බැලුවට ඇහෙන්නේ නෑ. කොහමද දන්නේ වා? කොහමද කන කවුද දන්නේ නහයමත් ඇහෙන්නවද කියලා කන වැහුවොත් ඇහෙන්නේ මට ඕනි ප්‍රායෝගික වැඩේ එච්චරයි කණෙන් විතරක් ඇහෙනවා නම් කන කියන එක අයින් කරලා පස්සේ කොහෙන් හරි වෙන තැනකට ගියොත් ඇහෙන්න ඕනේ. දැන් ඇහ වහගත්තාම පේන්නේ නැහැ වගේ කන වහගත්තාම ඒක මට ප්‍රායෝගික වෙන්න කියලා මම කිව්වේ ඒකයි. ප්‍රායෝගික නැත්නම් මේ වැඩ හරියන්නේ නැහැ. මම කවුරු මම කියන්නේ මම කිව්වට පිළිගන්න එපා. බුද්ධ දේශනෙම තියෙනවා. බුදුආරාධනානේ මා ගාරවද මා කෙරේ ගෞරවයෙන් පිළිගන්න එපා. ඒක වැරදි. බුදුහාර වදාරනකොට මං කොහොමද කියන්නේ මං කෙනෙක් පිළිගන්නේ කියලා. Tamanට වෙනවා නම් පිළිගන්න. සම්දික්ති ගෝණි වේ. තේරෙනවද? හ්ම්. නෑ කාර්යයන් රැහැ කියලා එකක් තියෙනවා. <clears throat> පෙනීම කියන නිෂ්පාදනයේ රූප ගන්නවා. ඒක තමන් විතරක් දන්නවා. කන කියලා එකක් තියෙනවා. ඒක හරි සෝත ආයතන කිව්වා මොනවද ගන්නෙ? ශබ්ද කියන ඒවා. ඇහෙනවා කියන ක්‍රියාකාරීත්වය ඒකත් තමන් විතරක් අඳුරනවා. ගාන ආයතනයේදී මොකද? නහය. මොකද තියෙන්නේ? ගාන සුවඳ ඒක අඳුරන්න. ආ. ගාන සුවඳ දැනගන්නවා කියන එක තමයි ඒක මොකද්ද? නිෂ්පාදනය. ගඳ සුවඳ නෙවෙයි ගඳ සුවඳ කියන්නේ පිටින් තියෙන එක. ඒතර නාහින් කරන කාර්ය නිෂ්පාදනය මොකද්ද? ගන්ධ සුවඳ දැනගැනීම. වෙන මොනවද දැනගන්න පුළුවන්ද? බෑ. ඒතර නාහින් කරන කාර්ය වෙන කාටවත් කොහෙටත් කරන්න පුළුවන්ද? බෑ. ඒතර දිව ආයතන හිතුවා. ඒ මොකද්ද? දිව. ඇයි දිව කියන්නේ ඒකද? ඔව් බාහිරේ තියෙන රස හඳුනා ගන්න රස දැන ගන්න තැන. තැනක් තියනවාද ඒකට? දිව නැති වෙනකොටත් එහෙම රස දැනෙනවද? නෑ. ඒකත් හරි. ඒතර දිව ආයතනේ. කාය ආයතනේ. ඒ මොකද්ද? ශරීරය. ඒකටත් තැනක් තියෙනවද? තැනක් තියෙනවා. මොකද්ද ඒකට අමුද්‍රව්‍ය? පහස. මොකද්ද ඒකෙන් කරන කාර්ය? ස්පර්ශ දැන ගැනීම. කාට දෙකක් දැනෙන්නේ? තමන්ට. කයට හැරෙන්න වෙන කොටවත් ස්පර්ශ දැනෙනවද? නැහැ. ඒකත් හරියද? ඒකත් තියෙනවද? ඊළඟ ප්‍රශ්නේ තමයි මන ආයතනය. දැන් තනක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එහෙනම් ඒ තන මොකක්ද? මොළය. ඒකේ වාස්. ශරීරයේ ආවට ශරීරයේ ආවට පිටි. يعني එළියේ. කයේ කයම පවතින. ආ දැන් ඕකකට තමයි මම අර කාරණා කීපයක් දැන් කතා කරගෙන ආවේ. ක්‍රියාකාරීත්වය දැනගන්න වෙනවා දැන්. ඒකට අමුද්‍රව්‍ය දැනගන්න වෙනවා. ඒක තමන්ම තීරණය කරගන්න වෙනවා. මට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ට තියෙනවා නම් කොහේ හරි කවන්නේ පිටින් හරි කවන්නේ කෑල්ලක් එලිලා තියෙනවා නම් ඒක හරි. හරි ඇතුලේ තියෙනවා නම් ඒක හරි. බාහිරින් අඳුරන්න පුළුවන් නම් ඒක හරි. මට කවන්නේ ඕන එකක්. හරි. ඕකෙන් කරන නිෂ්පාදනය කියන්න. අරමුණ. අරමුණ. අරමුණ. මොකක්ද අමුද්‍රව්‍යද? දැන් මුලින්ම කිව්වා අරමුණු කිව්වම දැන් එක්කෙනෙකුට උත්තර දීලා ඉන්නම් අරමුණු කිව්වම රූප අරමුණක් සද්ද අරමුණක්, ගඳ අරමුණක්, ඒ කිසිම අරමුණක් අනිත් ආයතන වලට ගන්න බෑ කියලා දැන් තීරණයක් කරන්න ආවේ. ආ හිතවිලි. ආ හිතවිලි කියන එක හරි. සිතුවිලි. එහෙම නැත්නම් පාලියෙන් කියනවා ධම්මා රම්මනේ. හරි. ඒක ආරම්භ කරන වැඩි කියන්නේ. ප්‍රතිජාතකණේ කරාට පස්සේ. ඒක දැනගන්න. මොනවද දැනගන්නේ? සිතුවිලි. ඉතින් දැනගන්නේ කොතනින්ද? මානසික සිතේ. මානසික කොතනද? ඒ කියන්නේ මොකද කරන්නේ වැඩි? හරි දවස්. ආ ඒක කරන වැඩි කියන්නේ මට. ඇහෙන් රූප දැනගත්තා. ඒකට පෙනීම කියලා තව නමක් කිව්වා. කනෙන් ශබ්ද දැනගත්තා. ඒකට ඇසීම කියලා නමක් කිව්වා. මානසික තමන් සිතුවිලි දැනගන්නවා. ඒක හරි. මානසික සිතුවිලි දැනගන්නවා කියන එකට කියන වැඩේ මට නම කියන්න. සිත කියන්නේ වෙන කතාවක්. සිත ගැන කතාවක් හොදර නැහැ. අන විඥාන කියන්නේ මොකද්ද කියලා මම අහන්නේ. චක්කු විඥාන කියන්නේ පෙනීම. සෝත විඥාන කියන්නේ ඇසීම. හිතේ දැන ගැනීම තමයි. ඒකට කියන්නේ නම කියනවා. මොකද්ද වෙන්නේ? ආය මනාව දෙනවා අහන්න. හා මතක තියාගන්න. මතක තියාගන්නවා නෙවෙයි මතක් වෙනවා කියන කාර්යය. හ්ම්. දැන් මතක් වෙන්නේ කොහෙන්ද කියලා මට කියන්න. නැහැ. මතක් වෙන තැන කියන්නේ කිව්වේ. ඈ? හිතුවත් මතක් වෙන්නේ. හිතන්න ඕනේ නැහැ මතක් වෙන්න. ඈ? හිතේ හිතේ තැනක් තියනවද ඒක? කොතනද? හදවත් මතක් වෙන්නේ. හදවත් නැති සත්තු ඉන්නවද නැද්ද? නෑ. ඒක දන්නේ නැත්නම් තව දුරටත් හිතා ගන්න. ඒක තමයි මේ කියලා දෙන්නේ. හදවත් දැනට මේ මනුස්සයාගේ කබල අයින් කරලා કૃතිම දාන්න බැරිද? ඔහුට මතකේ නැති වෙනවද? නෑ. ඥානය නෑ මතක නැති වෙන්නේ නෑ එදා මතක් වෙන්නේ හෘද වස්තුරණක් නෙවෙයි මොලේට නම් මොලේ අනතුරක් වුණොත් මතක නැති වෙනවද නැද්ද එහෙනම් ඉතින් ආන් එක වෙනවා නම් තමයි පිළිගන්නවා මොලෙන් එක වෙන්නේ කියලා නැත්නම් ඉතින් නිකයින් එකයි මොලේ තියෙනවා නම් පාවිච්චි කරගන්න එකයි තියෙන්නේ මට කරන්න දෙයක් එහෙම නැහැ එහෙනම් Tamanට වෙනවා නම් පිළිගන්න කියලා මං කිව්වේ ඕක ඔකට එහෙනම් පොතේ තියෙන කතන්දර හරියන්නේ නැහැ කියලා කිව්වේ ඇයි කියලා මං කියා දෙන්න ඔකට හේතුවක් තියෙනවා. ඒක දැන් කියලා දෙන්නේ. හේතුව ඔය පැටලිල්ල තියෙන්නේ වෙනත් හේතුවක් නිසා. හරිද? ඒතර ඒ පැටලිල්ල තමන්ට ලියා ගන්න තමන්ට සිත කියන එක පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒක අපි සතිපට්ඨානට දාලා චිත්තානුපස්සනාවට එනකොට මම කියා දෙන්නම්. ඇයි ඔය පැටලිල්ල ඇති කරේ? ඇයි ඔය කියන ආකාරයෙන් හෘදවක් වේ තියෙනවා යයි කියන්නේ. කොහෙවත් බුදුහාරු එහෙම කියන්නේ බුදුහාරු කියලා තියෙන්නේ මන ආයතනය කියලා විතරයි. නිසා බුදුහාමරෝකට මොලේ කියලාත් නැහැ, හෘදවත්තු කියලාත් නැහැ. බුදුහාමර චක්වායතන කියලා එකක් කියනවා. ඒතර බුදුහාමර කොහෙවත් ඇහැ කියලාත් නැහැ. මම ඒක තමයි මුලින් කිව්වේ. ක්‍රියාකාරීත්වයට අනුව විතරක් තීරණය කරගන්න. මොකද ක්‍රියාකාරීත්වය තියෙන්නේ කාටද? තමන්ටද. ඒ නිසා තමන් පිළිගන්න මම කිව්වට නම් කිසිවක් පිළිගන්න එපා. වෙනවා නම් පිළිගන්න. මගේ වැඩේ ඉච්චරයි. මගේ වැඩේ කරලා බලන්න විතරයි මම කියන්නේ. කරලා බලලා තේරෙනවා මගෙත් එක්ක කතා කරන්න පොතෙන් කතා කරලා මම තුට්ටුවකට ගණන් වැඩන්නේ. ඔය පොතේ වැඩ විතරයි. ඔය ඔක්කොම පොතේ බණ දියේයි. හැබැයි තමන් ගාව ක්‍රියාවේ බණ නැහැ භාවිතේවා. මංගා තියෙන භාවිතේ වැඩ. එහෙනම් වැඩ හයක් කරන්න තැන් හයක් තමයි ඔය ඇඟ කියන්නේ. ඇස කියලා මම කියනවා ඒකට සිංහලෙන් කන, නාසය, දිව, ශරීරය, මොළය කියලායි මම කියන්නේ. මම කියන එකට එකක නම් පාවිච්චි කරන්න මම සාධක තමයි ඉදිරිපත් කළේ. Tamanට වැඩ හයක් තියෙනවා. පෙනීම, ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම සහ මතක් කිරීම. සිතීම වෙනයි. හරිද? සිතීම වෙනයි. ඒක මොකක්ද කියන එක වෙනම කියන්න කියලා මම කිව්වේ ඒක මේක මේ සරලව වෙනම අඳුරගන්න කිව්වට වෙනම අඳුරන්න ලේසි නැහැ. මොකද ওই දෙක එකට බද්ධ වෙලා තියෙන නිසා. හරිද? සිත කය දෙක එකට බද්ධ වෙලා තියෙනකන් ওই දෙක වෙනකම දැක ගන්න පහසු වෙන්නේ නැහැ. ඒකට වෙන ක්‍රම ටිකක් තියෙනවා. ඒ ටික තමයි මේ කියාදීගෙන හොඳට තේරෙයි. හරිද? දැන් ආයතනයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කොහෙවත් තියෙනවද මේ මන ආයතනේ ගියා කියලා එහෙම? නෑ මන ආයතනේ යනවා කියලා කොහෙවත් නෑ. ඒ තමයි මේ සිත නිරුද්ධ වෙනවා කියලා බුදුහාමර කිව්වට මන නිරුද්ධ වෙනවා කියලා කොහෙවත් බුද්ධහමේ දෙනවා. නෑ. ඔය පැටලිල්ල ඔය සිත සහ මන කියන්නේ එකක් කියලා හිතාම ඉන්න සිත කියන්නේ වෙන ධර්මතාවයක්. මන කියන්නේ ආයතනයක්. ඒතර ආයතන සහ ධර්මතාව තමයි මඩලා ගත්තට මට බලන්න යන්නේ නෑ. එතන පැහැදිලිව බුදුආරාධන ආයතන හයක් තියෙනවා ෂඩ ආයතන. ෂඩ ආයතන කියලා කියනවා නැත්නම් ෂඩ ආයතන කියලාත් උකට කියනවා. හරිද? එතන හයක් තියෙන්න ඕන. ඒ හයම මොකටද? බාහිරේ තියෙන අරමුණු දැනගන්න. රූප දැනගන්න, සද දැනගන්න, ගඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශය දැනගන්න, සිතුවිලි දැනගන්න. හරිද? වෙන මොකුත් බෑ. ඒ ඒ ආයතනයට නිශ්චිත වෙන වෙනම වැඩ. වෙන ඒවාගෙන් කරන්න බෑ. දැන් බෑදෙද? දැන් ඔය පැහැදිලි කරගෙන දැන් මෙච්චර ගානක් වැඩේ පටන් ගත්තේ. උපදන ආත්තාන්න කරන්න තියෙන වැඩ ටික තියෙන්නේ ආයතන වලට මේ සිත එකතු වෙන එක එහෙම නැත්නම් පණ එකතු වෙන එක නතර කරන්න. ඒතර ආයතන ටික අඳුරන්නේ නැතුව ඇයි මේ ආයතන වලට මේ පණ එකතු වෙන්නේ කියන එක තෝරගන්න නැතුව Tamanට ඔය කියන කාර්යය කරන්න බෑ. ඉතින් භාවනා කරනකොට කොහේ භාවනා කරන්නේ? භාවනා කරන විට පාදයේ දැන් ටික හරියට අඳුරන්නේ නැහැ. හිත කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නේ නැහැ. ඇයි ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයාගන්නත් බෑ. ඉතින් ඉතින් හිත එක වෙන්නේ නැහැ තමයි. ඉතින් එක වෙන්නේ නැහැ. මම කියවගෙන එකක වෙයි ඕක. කොහේ එක කරන්නේ? ඒක අඳුරන දැන් ටික අඳුරන්නේ දුදුවන එක කොහොමද අල්ලන්නේ? දුව දැන් ටික හොයාගන්නේ. හරිද? ඇයදිලිද? එහෙනම් ඉතින් මොලේ තියෙනවා නම් හිතානි දැයිමෙන් දාවොත් තියා දෙන්නේ. මොලේ තියන අය එයි. මොලේ වෙන කොහෙද තියන අය? නොයයි. හරිද? පැහැදිලිද? සාමාන්‍යයෙන් කය කියලා වෙනම අපි අරගන්නේ කොහොමද? මේ ආයතන හයම කයේ තියෙන. ඔව්. හරිද ප්‍රශ්නය. ආයතන හයම කයේ තියෙන ඒවා. ඒක හරි. එතකොට කය කියලා වෙනම ගන්නෙ කොහොමද? ස්පර්ශ දිව ස්පර්ශ කරාම දිවට ස්පර්ශයද? හරි. ඒක හරි. ස්පර්ශය දැනෙන වෙලාවට එය කාය ආයතනය. අපි හිතමු උදාහරණයක්. තමන්ගේ ඇහි කට්ටක් ඇනිලා දැන්. ඇහි කට්ට ඇනිලාම මොකද වෙන්නේ? ඇහැ රිදෙනවා. දැන් එතකොට ඒක ඇහැ නෙවෙයි ඇත්තට. ඒක මොකද්ද? ඒක කාය ආයතන. ස්පර්ශයක් දැනගන්න වෙලාවේ ඕන ආයතනයකින් ඒක ඇහැ කන කියලා අපිට පාවිච්චි කරන්න බෑ. ඒක කාය ආයතන. දැන් අන්ධයාට ඇහැ දෙනවා. මේ මං කිය එක මේ වචනත් එක්ක පැටලෙන්න එපා. අර ක්‍රියාකාරීත්වය කියලා මං කියවෝනේ. මේ ඇඟිල්ලෙන් හරි කවන්නේ නැහැ. පේනවනම් ඒක තමයි චක්කු ආයතන කියලා මම කිව්වේ ඕක මොකද? තේරුණාද? මම ඔය අදහසක් නිකන් නෙවෙයි මම මේ කතා කරන්නේ. හරි? ඔය අහ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. ඒතර ඇහි යමක් ඇනිලා එහෙම නැත්නම් අන්ධයාට ඇහැ කියලා එකක් අපි කිව්වට ඇත්තට මේකට ඇහැ කියන්න අපිට බෑ. මොකද ඒක පෙනීමක නිෂ්පාදනය නෑ. එහෙනම් පෙනීමක නිෂ්පාදනය වෙන වෙලාවට ඒ වෙන මොහොතට ඇත්තටම ඔබ. එච්චරයි. ඒ ශ්‍රණයට ඒක චක්කු ආයතන. ඊට පස්සේ ආයෙ දිනවක් නැද්ද කියලා හොයන්න බෑ අපිට. ඒක ඔව් කාය ඕනම දෙනක ස්පර්ශය දැනෙනවා නම් ඒක කාය ආයතනෙ නෑ. එතන ඒක අනිත් ආයතන ගන්න ගන්න බෑ. දැන් දිව අපි තුන් පිච්චිලා කියලා. දැන් දිව පිච්චිලා පස්සේ ආයෙ ඒක දිව ආයතනෙ නෙවෙයි. එතකොට ආ පිච්චිලා ඒ වේදනාව දැනෙන්නේ. ඒක කාය ආයතන. ඒතර ඒ කාය ක්‍රියාකාරීත්වය හැමදාම එකම තියෙනවා. තේරෙනවද? ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක මම කිව්වේ ඒකයි. මේක අන්තර් සම්බන්ධතාවයක් ඇතුව කියන්නේ ඉතින් අපි සරලව දැනගත්තට ඒක සංකීර්ණයි. ඒ සංකීර්ණතාවය පිළිබඳව පරිේශණය අපිට ඉදිරියට යන්න වෙනවා. මේ එකපාරම අර හොඩියේ ඉන්න කෙනාට 12 පන්තිය පාඩම් දෙන්න ගියොත් මොකද වෙන්නේ? ඒක ආයේ ඉන්නේ නැහැ ඉස්කෝලේ පැත්ත බලාතේවත්. ඔය මොකයි වෙන්නේ දැන්? ඔයාලට වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මම තරලව ඔකට කියන්නේ. ඈ පාදම මම අහලා බලන්න නේද? පාදම ළමයි ඉන්නව නේද? හිටියා නේද? පුංචි කාලේ පුංචිම කාලේ අර මාස දෙකේ තුනේ ළමයිට බත් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ බලමු. මොකද වෙන්නේ කියලා අහන්නේ. මම දරුව හදලා නැදී දාන්නේ. ඈ? ඈ? හිර වෙනවා. පිටවෙර යනවා. ඒව නැත්තම් ඔය මොකක් හරි විස්මෘත්තා මොකක් හරියක් හැදිලා අපහසුයක් වෙනවද නැද්ද? ඒ කියන්නේ ඇයි එයාට ඒවා දිරවන්නේ නැහැ. දැන් ඔයාලට වෙලා තියෙන්නේ තෝම් ඒක. ඔයාලට බණ දුන්නා අති ගැඹුරු අභිධර්මයේ 12 පන්තියේ 10 පන්තියේ පාඩම් ටික දුන්නා. දැන් මේකකටවත් ඒවා දිරවලා නැහැ වමාරනවා දැන්. ඒක විතරයි කරන්නේ. ඒවා දිරවලා නැහැ ආනකට අර වචන සෙට් එක වමාරන එච්චර දන්නේ. ඔක දිරවලා මම ප්‍රශ්නේ නැහැ. ඔය වෙලා තියෙන්නේ කිරි දෙන්න ඕනි කාලේ මොකද වෙලා තියෙන්නේ? බත් දීලා. මට කිරි දෙන්න නැතුව බත් දීලා. ඔව් ස්වාරාංශ ස්වාරාංශ කියවන්නේ ඇහි කටක් වෙනවා එතන විඥානය ඇතිවෙන්නේ චක්කු විඥානය. චක්කු විඥානය නෙවෙයි තියෙන්නේ. කාය විඥානය. අපි තුම ඇහැ. ඒ කට ඇහෙන් දැක්කම නේද? දැකින වෙලාවට චක්කු විඥානය. ගෙදෙනකොට කාය විඥානය. දෙකක් ඈ ඒක තමයි මං කිව්වේ ක්‍රියාකාරීත්වය වෙනම සංකීර්ණයි කියලා මං කිව්වා වගනේ පටල ගන්න එපා වැඩි ඈ මම ඒකයි කිව්වේ අම්බයෝ ඉන්නවා බීරෝ ඉන්නවා බීරන්ට කන කියලා අපි කියනවා හැබැයි ඒක කන නෙවෙයි ඒක කණේ කෑල්ලක් විතරයි ඔය ප්‍රශ්න තියෙනවා නම් විසඳලා යනවා ඔය පිළිබඳව තාම නිවැරදිව තේරුම් අරගෙන සැකයක් නැතුව ඉදිරියට යන්න ඕනේ මොකද ආයතනත් එක්ක විතරයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය ටික ගැන විතරයි දින හතරෙම Tamanට ගවේෂණය කරන්න තියෙන්නේ ඔය ප්‍රශ්නේ මොකද්ද අහගෙන ඉඳද්දිත් අපිට රූපයක් දකින්න පුළුවන් කලින් දැකලා තියෙන කර්ණා. ඒක තමයි මතක් කරනවා කියලා කියන්නේ. ඒක මතක් කිරීම. ඒක සිතුවිල්ලක්. ඔතන මොනේදී මොලේදී සිදුවෙන තා විශේෂ කාර්යයක් තියෙනවා. අනිත් ආයතන පහටම බැරි වැඩක් කරන්න පුළුවන්. ඇහැට බෑ, කනටත් බෑ, නහයට, දිවට, ශරීරයට බැරි තා විශේෂ වැඩක් ওই මොලේට කරන්න පුළුවන්. අර සිත කියන එකත් එක්ක එකතු වෙලා. නැත්නම් පණ කියන එකත් එක්ක එකතු වෙලා. හරිද? මොකද්ද? ඒකට පුළුවන් අරමුණු නිපදවා ගන්න. ඒක දැකපු අරමුණක්ම වෙන්න ඕනේ දැකපුවා වෙන්න පුළුවන්, අහපුවා වෙන්න පුළුවන්, ගඳගත් ඒවා රසගත් ඒවා. දැන් මම කිව්වොත් ගාන්ටාරි සද්දේ කියලා. දැන් Tamanට ඒ කීමත් සමග Tamanට ගාන්ටාරි සද්දේ කියන එකක් ඇහෙන්නේ නැහැ දැන්. හැබැයි අහලා දිනවනම් Tamanට දැන් ඒක මතක් කරගන්න පුළුවන්. මෙහෙම එකක්. මතකය. අලියා කියලා මම කියනවා දැන්. අලිය පේන්නේ නැහැ දැන්. හැබැයි තමයි අලිය මවා ගන්න පුළුවන්. එතකොට ඒකම තමයි Taman දියුණු කරගත්ත දවසකට irdipaම කියලා කියන්නේ දැන් මම අලියා කියලා මතක් කරන දෙයම ඒ මතකයෙන් කරන ක්‍රියාකාරීත්වය මේ සිතුවිල්ල බලවත් කරලා අන් අයටත් පේන ආකාරයටපත් කරනවා. එතකොට ඒකට irdiyak කියලා කියනවා. ඒකට හිත දියුණු කරගන්න එච්චරයි. මම අලියා ගැන හිතනකොට බුදුහාමුදුරු බලුවා මේ අලියෙක් මෙතන මවන්න මොකද කරන්නේ? මම හිතන දේ අනිත් අයටත් පේන தත්ත්වයටපත් කරනවා ඒ සිතුවිල්ල. දැන් තමන්ගේ සිතුවිලි තමන් විතරෙන් දැනන්න දාන්නේ. සංකල්ප කරලා දින කියන එක දාන්නේ. ඔව්. ඒ සංකල්ප කරනවා නේද? ඒක පුළුවන් අපිට ඒ ආකාරයෙන් ඒ සිතුවිල්ල සිතුවිල්ලේ ස්වභාවය දැඩි කරලා අනිත් අයටත් පේන தත්ත්වයටපත් කරන්න. ඒක තමයි ඉදිපානවා කියන්නේ. මම මේ ගැන කිව්වේ. දැන් තමන් හිතනවා දැන් අපි හිතමු දැන් තමන් ගෝ අපි හිතමු තමන් ඕක පෙරහැරක් ගැන හිතනවා. දැන් තමන්ට විතරනේ ඒක පේන්නේ අපිට පේනවා. දැන් මෙයා ලියනවා, නැට්ටුවෝ ඉන්නවා, කතකාරයෝ ඉන්නවා. අරම ඕකම හිතාගත්තා. හැබැයි අනිත් අයට පේනවද ඒක? නෑ. ඒක පුළුවන් තමන්ට ඕන නම් ඒ ඉත දිනු කරගත්ත කෙනාට ඒ විදිහට එකක් අනිත් අයට පේන තත්ත්වයට හදන්න. බුදුහාරෙන් කරා කිව්වනේ. මම ඒක කිව්වේ. ඒක තමයි කිව්වේ මනෝමය කියලා. මනෝමය. මනසින් සකසන ලද දෙය. එතනම පැහැදිලි මන කියලා එකක් තියෙන්න ඕනේ පැහැදිලි එකේ සකසනවා යමක්. මනෝ කුබ්බංගමා ධම්මා මන කියන එක මුල් වෙලා ධර්මතාව. ඕම ඒ ධර්මතාවය තමයි ඔය තමන් විඥාණය පණ කියන කතාවෙන් කියන්නේ. ඒක වෙනයි. ධම්මා මනෝමය මේ ධර්මතාවයේ යෙදিলা මොකද වෙන්නේ? මනෝමය මනෝමය කිව්වේ ආන් ඒක තමයි ඔය හිතනවා කියලා තමන් කියන කාර්යය. සල් අරමුණ කිව්වේ ඒකට අරමුණු කියන්න බෑ. ඒකට ඇත්තටම අරමුණු ගත්තාම රූපත් අරමුණක්, සද්දත් අරමුණක් කියලා මම කිව්වේ ගඳත් අරමුණක්. ඒක අරමුණ කියන්නේ නෑ. ඒකට ධම්මා රම්මණීය කියලා විතරයි කියන්න පුළුවන්. සිතුවිලි. මනසෙන් අරමුණු ගන්නවා කියන්නේ සවනද? ඔව් ඒක වැරදි ඇත්තට. මානසික අරමුණු ගන්නවා කියන්නේ යාට ඔක්කොම ගන්න බෑ. සිතුවිලි ගන්න බෑ, රූප ගන්න බෑ, සද්ද ගන්න බෑ. ඒ රූප ගන්න පුළුවන් නම් ඇහැ වහගෙන යා රූප බලන්න පුළුවන් ඉන්න බෑ. ඒකට කොහොමද හම්බෙන්නේ? පෙර දැනෙන්නේ. ඒක සිතුවිල්ලක් වගේ එකනේ මොළේ මනසින් නැවත සිතුවිල්ලක් ජනිත කරගන්නවා. අනිත් ආයතන වලට නැති හැකියාව ඒකට තියෙනවා සිතුවිලි ඇති කරගන්න. ඒකම තමයි හිතනවා කියලා කියන්නේ. පැහැදිලිද? හිතනවා කියන්නේ එකක් මතක් වීම කියන්නේ එකක්. ස්වාමීන් වහන්සේ එතකොට මොලේ තියෙන සෛල ටිකක් නේ. ඔව්. එතකොට ඒකෙන් කොහොමද මතක් කරගන්නේ? ඒකෙන් මතක් කරන්නේ නෑ. මං කියවනේ ඒකට තනියෙන් කරන්න බෑ. ඒකට පණ ඕන. පණ කියලා එකක් තව ඔගේ තියෙනවා. ඒක වෙනයි. ඒක තමයි බුදුහාර විඥානය කියලා කතා කරේ ඕම් ඔකට. ඒක වෙනයි. සිත නෙවෙයි ඒක. ඔයා හිතාගෙන විඥානය කියන සිත කියලා හිත නෙවෙයි. ඒක නෙවෙයි. ඒකත් නෙවෙයි මොකද්ද කියලා මම කියන්නේ මම කිව්වේ දැන් ඔය 12 පන්ති පාඩම එකේ පන්ති පාඩම එකට කරන්න කියලා දැන් අනා ගන්න වෙනවා ආයෙ. මම ඒක වෙනම කියා දෙන්න. ඒවා කොහොමද කියන්නේ අඳුරන්න කියලා මම කියා දුන්නාට පිළිගන්නේ Tamanට අඳුරන හැටි කියා දෙන්න. එදාට අඳුරලා Taman පිළිගන්න ඒක වෙනයි කියලා. මම කියවන මේක ප්‍රායෝගික පරිේෂණ වැඩක් දෙන්නේ කියලා. ඒ පරිේෂණ කරන හැටි මම කියා දෙනවා බය නෑ මම කියන්න ඕන දැනක. මම Tamanට පරීක්ෂා කරන්න කියනවා. මම ඕන දැනක අභියෝග කරනවා මේක කරලා Taman බලන්න කියලා. මනෝ විඥානය හැදෙන්නේ. මනෝ විඥානය හැදෙනවා. විඥාන වෙනයි මන වෙනයි. චක්ක විඥානය හැදෙන්නේ ඇහි මන කියන්නේ මොලේ මොලේ විඥානය හැදෙනවා. ඒක වෙනයි විඥාන. ස්වාමීන් වහන්සේ ඔය මොලේ හරි වැදුනහම හරි සාධ්‍ය ඩැමේජ් වුණහම මතක නැති වෙනවා තමයි. ඔව්. එතකොට එතකොට ඉතින් එතකොට ඉතින් වැඩේ ඉවරයි. ඒක තමයි වෙන්නේ. මොලේ යම් ස්වභාවයක් නැති වුණා වෙනවා. දැන් එක හැක් නැති වුණාම ඒ හැම් පේන්නේ නැති වෙනවා. ඒ වගේ මොලේ යම් ප්‍රදේශයක් අනතුරටපත් වුණාම ඒ වගේ ඒවා මතක් වෙන්නේ නැහැ ආයෙ. හැබැයි වෙනත් ඒවා මතක් වෙනවා. කොටසක්. දැන් අංශභාගය හඳුනා ගන්නකො. ඒ වෙලාවට තමයි මේ පැත්තක් පාලනය කරන්න මොලේට බෑ. ඇගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. මොලේ ප්‍රශ්නයක්. හරිද? ස්ථානයේ පණයි. ඒ ස්ථානයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය දෙකුත් කරන්න විදිහක් නැහැ. එහෙනම් අනිත් ටිකක් පන්නේ තියෙනවා. ඒක වෙන්නේ. හරිද? එනිසා ඔතන තැනක් ගැන අපිට දලවත් අදහසක් හරියට තේරුම් ගන්න. මොකද ඒ ඒ තන විඥානයේ පහළ වීමේ ස්වභාවය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ කතා කරන තැනේදී අපිට ඕක තේරිලා නැත්නම් තැන හොයාගන්න බැරි නම් වැඩේ පැටලෙනවා. ඒකටයි මම ওই නිවැරදි කිරීම කරගෙන යන්නේ මුලින්ම. හරිද? දැන් ප්‍රායෝගිකව තමන් තේරුම් ගන්න වැඩ හයක් තියෙනවා. ඒ වැඩ සිදු වෙන තැන තමන් තේරුම් කරගන්න. එච්චරයි. ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒක භෞතික වෙන්න ඕනේ. තමන්ට ඒක තමන්ටයි තේරෙන්න ඕනේ මට නෙවෙයි. පැහැදිලිද? එහෙනම් තම තමා තනි තනියෙන් ඒක වටහා ගැනීම කරගත්තාම ප්‍රමාණවත් වෙයි. පැහැදිලි? එනිසා ඔන්න ආයතන ටික තමන්ට පැහැදිලිව තියෙන්න ඕනේ. ඒ ගැන මොනවා හරි සැකයක් තියෙනවද? ඕන දැන සැකයක් තියෙනවද? මට කතා කරලා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඕන දැන උත්තර දෙනවා. ඒක ධර්මාර්ථය වල මට කරුණු පැහැදිලි කරලා දෙන්නම්. තවදුරටත් තමන්ට ඔක යනකොට තව தත්ත්වය පැහැදිලි වෙනවමයි. ඒකට අනිත් දැනුවත් තමන්ට තවත් ওই පිළිබඳව ගැඹුරුවක් දෙන්න. මොකද තාම මෙතෙන්දී සිත ගැන කතා කරන්නේ නැහැ. හේතුව ඒ ගැන කතා කිරීම තාම දුෂ්කර කාර්යයක්. මේ ස්වභාවයන් පිළිබඳව නොදැන. ඊට එහා තමන්ට කරන්න වැඩ ටිකක් තව තියෙනවා. ඒ ටික කරලා එතනට ආවම මම කියා දෙන්න ඕක මොක තමයි මම එදා කිව්වේ කියලා. හරිද? නිසා මම කිව්වේ එකයි අද පටන් ගන්න බණ සරලතාවයක් සහ ඒ පිළිබඳව පූර්ණ විග්‍රහයක් තමයි ඉදිරියට යන්නේ. අද තේරුම් අරගෙන යන කෙනා වැරදියට වටහාගෙන යනවාමයි කියලා මම ස්ථිරෙන් දන්නවා. එයාගේ අදහස එයාට මම කිව්ව බණ පිළිබඳව පූර්ණ විශ්වාසය ගොඩනැගෙන්නේ නැහැ. හේතුව මට එහෙම කරන්න බෑ. මට එක දවසින් ඒ ටික ඔක්කොම කියා දෙලි ඉවර කරන්න බෑ. හැබැයි මම කියා දෙනවා මම ඒකයි බය නැතුව කියන්නේ දින හතරෙම හිට. ඒක තමන්ගේ වැඩක්. මට ඊට වඩා කෙටි කරන්න විදිහක් මේකේ නැහැ. ප්‍රායෝගිකව හරියටම තේරෙන්නේ නම් තමන් අකණ්ඩව ඉන්න එතකොට තමන්ට ඔක ප්‍රායෝගිකත්වය තුළ ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයක් වෙන්නම කියා දෙන්න පුළුවන් මට. ඒකට gedera යන්නේ නැතුව නතර වෙලා ඉන්න එතකොට ওই කාරණේ තමන්ට තහවුරු වෙනවා. ඒකටත් හේතු මම ඉදිරිපත් කළ දෙන්න ආසම. හරිද? මේ කියා දුන්නේ ඔක්කොම ඉවරයි gedera එක. ඒක මම දන්නවා. ඒ තමයි බුදුහාරෝ වැඩ ඉවරයක් වෙන්න කියලා දුන්නේ දා. හරිද? තුමාදයක් යන්නේ නැතුව අර ආකාරයෙන් වස් කාලය තුල පස්තක දවසක් දිගටම බණ කිව්වේ හින්දා. ගියපු ගමන් ඉවර වෙනවා. ඔක්කොම ඉවරයි, දිලුත් ඉවරයි, බණත් ඉවරයි, භාවනාත් ඉවරයි. ඔක්කොම ගෙදර ගියාම ආයෙ පරණ නාටක ටික හදන්න ගියා. මේ ඉන්න ඒකත් හේතු එහෙමයි. හොඳයි. දැන් හරිද? ඒ ගැන සැකයක් තියෙනවද? ආයතන කියන්නේ ඕක මත. ගන්නවා SIS ආයතනය කියන්නේ දෙකක් කියලා තමයි අහලා තියෙන්නේ. SI ඇසයි ඇස ආයතනයක් බවට පත් වෙනවා කියන්නේ. හරි. ඒක තමයි අර අර දුන්නේ උත්තරේ. ඇස කියන්නේ මස් කෑල්ලක් විතරයි. පෙනීම හටගන්න වෙලාවට චක්කු ආයතන කියලා මම කිව්වනේ. පෙනීම හටගන්න වෙලාවට නිදාගෙන ඉන්නකොට ඔක චක්කු ආයතනයෙන් නොවේ. ඒක මස් කෑල්ලක් විතරයි. ඒකට කාය ආයතනෙත් නෙවෙයි. මොකද ඒක ස්පර්ශ දැනෙන්නෙත් නැහැ වෙලා. දැනෙන මොහොතට විතරක් පවතින තභාවයක් විතරයි ආයතනය. පැහැදිලිව කිව්වේ ඒකනේ. ඒකයි මම කිව්වේ ඒක තැනක් කියලා තීරණය කරගත්තද දැන් Tamanට පෙනීම ඇති අපිට පෙනීම ඇති වෙන හින්දා අපි පිළිගන්නවා මේක ඇහැ කියලා. හැබැයි මම කිව්වේ ඒක ඒකට ඇඟිල්ලෙන් වෙන්නත් පුළුවන්. එයාට යම් අවස්ථාවක මේ ඇඟිල්ලේ ওই රූපය දැනගන්න ශක්තියක් ඔය හරි ඇතිවෙනොත් ඒ මොකක්ද ඒක? ඒක චක්කවලද? දැන් අපි ඉතින් පණුවට ඇහක් නැහැ, අරකට ඇහක් නැහැ, මේකට ගොඩ බෙල්ලට ඇහක් නැහැ. කොට අපි කොහොමද දන්නේ? ඌට කොහෙන් හරි පේනවද කියලා අපි දන්නේ නැහැ. අපිට වෙන්න බෑ. අපි දන්නේ නැහැ. ඕක ඊටාම සියුම් තැනක්. හරිද? ඒකයි தත්ත්වය. තා දෙනවද ඒකට ඒ ගැන ප්‍රශ්නයක්? ආයතනය ගැන දැන් තියනවද හරියටම හයම? දැන්වත් තියනවද? දැන්වත් බය නැතුව කියන එකයි තියෙන්නේ හරි කවුරු හරි. මානසිකාරය කියන්නේ හිතවිලිද? ඒකනේ. මානසිකාරය කියන්නේ ඒ චෛතසිකයක්. ඒක හිතවිල්ල නෙවෙයි. ඒක කරන වැඩක්. නෙවෙයි මන්ද. ඒක වෙන එකක්. මනස කියන්නේ වෙනයි, මානසිකාරය වෙනයි, හිතවිලි වෙනයි, මනෝ විඥාන වෙනයි. ඔය ඔක්කොම අඹරගෙන ඉන්නවා කියලා මම දන්නවා. හොඳට අඹරලා ගුලියක් දීලා දෙන්නම්. ගුලියම බස්සලා බුදුහාම මේ ගැට ලියා ගන්න කිව්වා. මෙයා තව ගැට ගහගන්න. අන්තෝ ජටා, බහි ජටා, ජටා ජනිතෝපජා කියලා දෙවියෙක් ඇවිලා මේ ගැට ලියා ගන්න කියලා බුදුහාම කියලා දුන්නා. මෙයා ගොඩක් බුදුහාම කිව්වා තරගෙන තවත් අඹර ගන්නවා ගැට ටික. බුදුහාමුදුරුවෝ මේක ලියා ගන්න. මෙයා මොකද කරන්නේ? එව්වක් දාගෙන තව ඔක්කොම ටික මොකද කරගෙන තියෙන්නේ? ගුලි පිටින් කාලානේ. ඒ නිසා මගේ වැඩ ගුලි කණේ නේ ගුලි ලියන එක. දැන් උපත ගැනනේ අපි කතා කරගෙන ආවේ. උප්පත්ති. ඔව්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ආයතන කියන්නේ නිපදවන නිපදවීම. ඔව්. ඒතර මානසික මොනවද අපි නිපදවන්නේ සෝනා? මානසික මානසික මානසික කරන කාර්ය මතක් කිරීම කියන එක නිපදවන්නේ. ඒක නිපදීම නෙවෙයි සෝනා. පරණ සිතුවිල්ලක් නෙන්නේ. ඉතින් ඒ සිතුවිල්ලට අනුව මතක් වීම එළට වෙන්නේ. දැන් මේක මොකද්ද? වටාපද. දැන් තමන්ට වටාපද කියලා මතකයක් මේ වෙනකොට තිබුණාද? කොහෙද තිබුණේ? තාමන්ට පුංචි කාලේ මේක බල්ලා කියලා ගෙල්ලුණාට මම මතක් කරන්නේ කොහමද? ඒක බල්ලා කියලා. එහෙනම් මතකයක් තමන්ට තිබුණේ නෑ. මේක දකින්න වෙලාවේ පෙනීමට අදාළව මේ මොහොතේ අලුතින් හටගත්ත මතකයක් මිස කිසිදු ආකාරයක මතක කියලා ගන්නෑ. එහෙම මතක දිනනවා නම් මලමිනියකින් ඔය මොලේට මොකක් හරි කරලා ඒ මතක ටික ඔක්කොම අපිට ආපහු ගන්න පුළුවන් වෙනවා. එහෙම නැහැ. පෙනීම කියන එක දැන් ඇහි හට ගන්නවා මිස කලින් හටගත්තේ ගන්න නෙවෙයි. තේරෙනවද? ඇහ වහගත්තාම පෙනීමනේ. දැන් ඇහුණා. ඉවරයි. මතකයත් එහෙමයි. වෙලා තියෙන්නේ නැවතත් නැවතත් නැවතත් එය මතක් කිරීම තුළ ස්ථීරව මතකයක් තියෙනවා යයි තමන් හිතනවා. වෙලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් කරේ ඔය. ඕක නොකරන දැනටපත් කරා නම් තමයි රහත් වෙන්නේ. ඕක කරගත් එක තමයි වැරද්ද. සංඥා නිරෝධ කරන්න කියලා බුදුහාම කිව්වෝ. අවසානයි මොලේයි දෙකේ සම්බන්ධ. මාතයි මොලේ කියන්නේ දෙකක් නෙවෙයි එකයි. මාත කියන්නේ බාලි වචනේ මොලේ කියන්නේ සිංහලෙන් කියන එක. චක්කු ආයතන කිව්වේ ඇහැ, චක්කු ආයතන කිව්වේ බාලි භාෂාවෙන්, ඇහැ කිව්වේ සිංහලෙන්. ඔය වෙලා තියෙන එක. තේරුණාද? පැහැදිලිද? මතකයේ අනු ස්ථිර දෙයක් නෙවෙයි. තම සරලව මම තව උදාහරණයක් කියන්න ඕන. දැන් Tamanට බෑ Taman උපාදාන කරගත්තේ නැතිනම් ඒ පිළිබඳව මතකයේ පවත්වා ගන්න. උපාදාන නිසා Taman ඇති කරගත්ත සිතුවිලි ඕනතරම් මේ බාහිර ලෝකේ තියෙනවා. ඒ සිතුවිලි නාල Tamanට මොළයට ඇතුළු වීම තුළ තමයි ඔය කොහෙවත් නැතු එකපාරටම මතක් වෙනවා. සමහරට කොච්චර මතක් කරත් මතක් වෙන්නේ නැති වෙනවා. ඒයි ඒ සිතුවිලි Tamanට තාම උග්‍රහණයට ආවේ නැහැ, උපාදාන වෙලා නැහැ. මතක් කරනවා. ඇයි මතක් වෙන්නේ නැද්ද? උපාදාන කරලා. උපාදාන කරලා නෑ. උපාදාන කරේ උපාදාන මතක් කරන්නේ. ඇයි? පෙර නැතුව රහත් වෙන්න කලින් ආ උපාදාන නැතුවද හිටියේ? රාතුනම් පස්සේ දෙයට මතක් කරන්න පුළුවන්. ඒත් ඒ තමයි සිතුවිලි හදනවානේ. හැබැයි උපාදානයෙන් තොරව Tamanට ක්‍රියාසිත විදියට සිතුවිලි ගන්න ජනිත කරන්න පුළුවන්. චිත්තද වශයෙන් රූප දෙනවා. උපාදානයක් ඇතිනේ බැඳීමක් තියනවනේ සානා. ඔව් උපාදානයක් ඇතිනේ බැඳීමක් තියෙනවා. මම දැන් අපි සාමාන්‍ය සත්‍ය ගැන කතා කරේ අර මහත්යන් රහතන් වහන්සේ රහතන් වහන්සේ උපාදානයෙන් තොරවත් සිතුවිලි ගැන අපවත්නවා නැද්ද? සිතුවිලි පවත්නවා. බුදුහාර විසාකාව ඔය අනේ බුදුතුමා කියලා කතා කරන්නේ නැද්ද? විසාකාව කියලා දඳුලනවා. දන්නවා. ඔය මොකක්ද ප්‍රශ්නේ? සංඥා නිරෝධ කරන්න බැරි සංඥා තියෙනවා බුදුදහම වහන්සේටත් සංඥා. ඔව් නිරෝධී සංඥා තියෙනවද? සංස්කාර නිරෝධයේදී සංඥා තියෙනවද? සංඥා හැමෝම තියෙනවා නිරෝධ කරන්න බෑ නේද? බුදුදහම වහන්සේට සංඥා තියෙනවනේ සංඥා. සංඥා වේදිතයි නිරෝධය. සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, මොකවත් නැහැ නිරෝධයට යනකොට. සංඥා තිබ්බොත් දියයි. සංඥා තියෙන එක තමයි ප්‍රශ්නේ. ඒතර ස්වාමීන් වහන්සේ අඳුරගන්නේ කොහොමද උපාසක? නිරෝධයේදී මොකෙක්වත් අඳුරන්නේ නැහැ. නිරෝධේ මොකද අඳුරන්නේ? මම කතා කරන්නේ නිරෝධය ගැන. නිරෝධ වෙනවා කියන්නේ සංඥා කොහෙද තියෙන්නේ? සාමාන්‍ය ලෝකේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සාමාන්‍ය ලෝකේ සංඥා තියෙනවා. මං කියුවේ නිරෝධය කියන්නේ මොකද්ද? Tamanට නිවන් දකින්න රහත් වෙන්න කරන් තියෙන වැඩේ මං කිව්වේ මොකද්ද කියලා. රහත් වෙන්න කියන්නේ සංඥා නිරෝධ කරන්නේ. ඇයි බුදුහාම එහෙම කියන්නේ? චක්කුණා රූපාන් දිස්සාන නැ නිමිත්තක් ගාවදී නිමිති ගන්න එපා. සංඥා හදන්න එපා කියලා කිව්වේ. ඔය සාමාන්‍ය ලෝකේ කතාවක් ඔය කතාව සහ රාතන් වහන්සේ කතාව දෙකයි. මම ඔය කිව්වේ නිවන් දැක්ක වෙලාව විතරයි. නිවන් දැක්ක වෙලාවට නේ නිවන කියන සිත දිගට පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ජනයක් තුළ ඇති වෙනව නැත්තම් තමයි සමාධියත් එක්ක යම් කාලයක් බුදුහාමුදුරන් දින 15ක් නිරෝධයේ ඉන්න පුළුවන්. ඒ කාලේදී සංඥාවකුත් නැහැ වේදනාවකුත් නැහැ මොකවත් නැහැ. ඒ කිව්වේ ඒක ගැන නිවන් දකින්නවා යනු සංඥා නැති කිරීම. සංඥා තියෙනවා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. සංඥා නැති කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් මතක නැති වෙන්නේ මතක නැති වෙන්න හේතු කිහිපයක් තියෙනවා. සිතුවිලි එන්නේ නැති වෙන්න පුළුවන්. දැන් තමයි රූප පේන්නේ නැති වෙනවා රූප නැත්තම්. සිතුවිලි එන්නේ නැති වෙන්න පුළුවන්. සිතුවිලි ජනිත කරන්න මොලේට හැකියාව නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොලේ යම් අංශයක් දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඒකට නාකි වෙනකොට නාකි වෙනකොට මොලේ දුර්වල වෙනවා තමයි. නාකි වෙනකොට පෙනීම නැති වෙනවා වගේ, ඇහිම නැති වෙනවා වගේ ඒකත් නැරෙනවා. එහෙනම් නාකි වෙනකොට ඒකත් වෙනවා. නාකි වෙනකොට කොහොමද තවක වෙනවා තමයි. ඒක බාහිර දේවල් දාන එකක් කරනකොට මතක නැති. කොහොමද එහෙම මතක නැති එක හොඳයි. ඒ වුණාට මම කියන්නේ ඕන එක මතක නැති වෙන්නේ නැහැ නේද? ඕන එක මතක නැති වෙන්නේ නැහැ. ඕනේම මතකයි. සමහර දේවල් මතකයි. ආ දේවල් මතක නැහැ. පාදම්මට දැන් මම අමතකද ගෙදර යන්නේ නැටි. ඈ මං කිව්වා ආ මේක මතකයි. මුන්ට ඒව අමතක වෙන්නේ නැහැ ජීවිතේට. ස්වාමියා මතක වෙනවා. ආ ඒකත් මතකයි. මං කිව්වේ ආ ඒව මතකයි අර ඕනේ ඒව මතක නැහැ ඔක්කොම. ආ ඒව අමතක වෙද්දී දාට හරියයි. හරිද? ආ ඒ කියන්න මතයයි. හරි එතකොට දැන් තව හරිද දැන් ඕම ආයතන එකේ ක්‍රියාත්මක භාවය කියන එකට අවශ්‍ය දෙයක් තමයි පණ කියලා කියන එක. ඇහැ තිබ්බට ඇහැට රූප පෙනීම හදන්න බෑ. කන තිබ්බට කනට ශබ්ද ඇසීම කියන එක හදන්න බෑ. ඒකට වෙනම ක්‍රියා කිරීම සඳහා වෙනම ශක්තියක් ඕනි. ඒකට තමයි කියන්නේ මොකද්ද? පණ එහෙම නැත්නම් විඥානය කියලා බුදුහාමුදුරු කියන්නේ. සම්මුතිය අපි කියනවා පණ කියලා. බුදුආර පණ කියලා වචනයක් කියලා නැහැ. බුදුආර කියන එකට විඥානය කියලා. හරිද? එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක්. ඒ ක්‍රියාකාරීත්වයේ සම්පින්ඩනයක් ගොනුවක් තමයි බුදුහාමුදුරු පංචස්කන්ධය කියලා කියන්නේ. ස්කන්ධ කියලා කිව්වේ. තේරුණා? එහෙනම් ඒක සම් ඒක මිශ්‍රණයක්. ඒක එක ගුලියක්. ඒකට එකතු වෙලා තියෙන එකක්. ඒක තනි තනි කර තමන්ට වෙනම අඳුරන්න බෑ. ඒක අඳුරා ගැනීම තමයි අපිට මේ කරන්න කිව්වේ. මොකද බුදුහාමුදුරුවෝ වදාරනවා Tamanට මේ ලෝකෝත්තර මාර්ගය තුල කරන්න තියෙන දේ මෙන්න මේ ස්කන්ධයන්ගේ උපාදානය නැති කරනවා කියන කාරණේ කියලා කියනවා. ඒක මොකක්ද කියන එක දැන් මම වචනේ මතක තියාගත්තට කමක් නැහැ. ඒක අර්ථවත් කර ගැනීම තමයි අපිට ඊළඟට කරන්න තියෙන පියවර. දැන් නමුත් මට ඔක සරලව Tamanට පැහැදිලි කර ගැනීම සඳහා තෝරලා දෙන්න තියෙනවා යමක්. ඒ මොකද්ද? දැන් මේ විඥානේ එහෙම නැත්නම් පණ තිබෙනවා යයි තමන් සරලව තෝරගන්න තියෙන සාධක මොනවාද? තෝරගන්න තමන්ට අඳුරන්න පුළුවන් සාධක මොනවාද කියලා ඔව් දැනීම දෙනවා. හොඳයි මම මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ හොඳයි. ඒ දැනීමට අදාළ මම අහනවා මලමිනියකට දැනෙනවද නැද්ද? නෑ කියන අතෝ තමයි. නෑ දැනෙන්නේ. අහපදා. ආ. දැන් ඔය ළඟ ඉන්න කෙනාට දැනෙනවද? අපි දන්නේ නැත්නම් මැරිච්ච වුණ දන්නේ නැහැ කිව්වේ. දැන් තමන්ගේ දැනීම හැර අනුන්ගේ දැනීම තමයි අඳුරනවද? නේද? බලමින් දැනන්නේ නැහැ කිව්වේ. ආය පාන්න නැහැ. පාන්න නැත්නම් කොහොම කියලා මාත් මේ අහන්නේ. ආය පාන ගිහිල්ලාද? වෙනවා නම් පාන යන්නවා. පොඩ්ඩක් ඉතල එකක් කිව්වා දැන් තව එකක් කියනවා. දැන් ඕක තමයි බැරි ඔය ඇත්ත එක්ක කරන්න. <laughs> තමන් දැන් මුලින්ම කිව්වා අනුන්ට දැනෙනවා දන්නේ නැහැ කියලා. දැන් ආයෙත් කියනවා කරිච්ච කාඩ් දැනන්නලු. මේ ළඟ ඉන්න කාඩ් දැනව නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඔව් මොකද ඒ උත්තරේ? ප්‍රතිචාර දක්වන්නේ. ඒක මම පිළිගන්න කාරණාව මොනවද ප්‍රතිචාර? ඒක මම පිළිගන්නවා. දැනෙනවාද නැද්ද කියන අපිට තීරණය කරන්න බෑ. දැනීමට අදාළව දක්වන ප්‍රතිචාරණයක් තියෙනවා. ඒවා තමයි අපිට අඳුරන්න තිබෙන සාධක. මම ඒක ඇරුවේ ප්‍රායෝගිකව මේ පණ ගියා කියලා අඳුරන්න තියෙන සාධක මොනවද කියලා. හරි ප්‍රතිචාර මොනවද ප්‍රතිචාර? ආසාද ප්‍රාස්වාසය කියලා එකක් කියනවා. හොඳයි ඒකට උත්තරයක් දීලා යන්න බෑ. ආසාද ප්‍රාස්වාසය නැතුව පණ කියන එක පවතින්න බැරිද? පුළුවන්. එහෙනම් පණට සම්බන්ධයක් නැහැ ආසාද ප්‍රාස්වාසය. හරිද? කෙනෙක් උපදින්න කලින් මාකුසේදී ආසාද ප්‍රාස්වාසය කරන්නේ නැහැ. හැබැයි පණ තියෙනවා. හරිද? ඒ වගේම නිරාස්වාස ධානය කියලා යමක් වඩන්න පුළුවන්. ඒක ධර්මයේ මේකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ආස්වාද ප්‍රාස්වාස නොකර ධානය වඩන්න පුළුවන්. හරිද? එතකොට ඒ වෙලාව ආස්වාද ප්‍රාස්වාසයක් නැහැ. හරි? ඒ හින්දා ඒ දෙක අදාළ නැහැ. ආස්වාද ප්‍රාස්වාසය ප්‍රතිචාරයක් නෙවෙයි. ආස්වාද ප්‍රාස්වාසයේ ස්වභාවික ක්‍රියාවක් මිස ප්‍රතිචාරයක් නෙවෙයි. ඒ හින්දා ඒක අතාරිනවා. හරි. වෙනත් ප්‍රතිචාරයක් ආ වුණුතුමා ඒකත් නැති වුණාට ආයේ පණ දෙන්න බැරිද? ඇයි හිතලා ඉන්න ඕන පණ නැද්ද? දැන් මොකට හිතලා ඉන්න පණ යයියට එනවා. ආයතනයේ දැනීම නැති කවක් දැන් කරන්න බෑනේ මම කියන්නේ දැනීම නැති බව දැන් කියන්න බෑ අනුන්ට දැනෙනවා දන්නේ නැහැ. දැන් ආන්නේ මැරිත කෙනෙක් ගාව මරණ කෙනා ගන්න මොනවාද නැති ප්‍රතිචාර කියලා යහුවේ. සෙලවීම. ඈ හොල්ලන්නේ ආයෙ කරන් හරි පහම. ඒක නම් හරි හෙල්ලෙන්නේ නැහැ. ආයුෂ උෂ්ණත්වය. ආයුෂය ගන්න දිනව නැද්ද කියලා ආයුෂ තියෙද්දි නෑ. විඥානය නිරුද්ධ වෙනවා. ආයුෂ දිදී ආ යන්නේ විඥානය. ඔය ආයුර්වේද හතේ දුන්න මල දාන්න බෑද? ඔය නැත්තම් දාන්න පුළුවන් කියන්නේ. එහෙම යනකල හිතානේ ඇති. උභයක් කියනවා එකක් තියෙනවා. ඔය කියන ආකාරයෙන් ආයුෂ තියෙද්දිත් ඔය කියන ආකාරයෙන් උෂ්ණත්වය තියෙද්දිත් නැල යන්න පුළුවන්. ඔය තුනම නෑ. බෙල්ල කපුවොත් දැන් දැන් බෙල්ල ගම්පුවොත් සභාව විස්තර විභාගය. ඈ වෙනම නැද්ද? නැවුත් නැත්නම් ඒක කොහොම නැති උනේද? තිබිච්ච තිබිච්ච ආයුෂ ගෙවුණා. ගෙවුණා නෙවෙයි දැන් ගෙවනවාම. සංගීය ගෙවනනේ ගෙව වෙනවා. ඒක වෙනස්ව නැති වෙනවා. ඒක නැති වෙනවා නෙවෙයි බෙල්ල කපලා දානවා. ඒක උස්තාත් දෙයක් තියෙනවා විනාඩි. සංඝානි කොහොමද දැක්කද යනවා කියලා ඒක? දකින්න ඕන නැහැ ඒක සිද්ධ වීම එහෙමයි. කොහොමද වෙන්නේ? එහෙමයි කියාපු විදියට. කියාපු විදියට ඔය කියාපු විදියට. ඔක තමයි කියන්නේ කියාපු විදියට. ඒ කියාපු විදිය මට දන්නේ මං අහන ප්‍රායෝගිකයි. මේ සනාම නෑ ධර්මයේ තමයි මම දන්නවා ධර්මයේ ඔක්කොම කටපාඩම් කරලා දන්නවා කියලා. ඔය කටපාඩම් වෙලා ඉන්නේ නේද මට හරි අමාරු වෙලා තියෙන්නේ. මොකෙක්වත් දන්නේ නැති ඔයගොල්ලන්ට උන්ට නිවන් දක්වන්න මට හරි ලේසි. අර දුක් දාන්න බණ කියලා උන්ට කිසි අමාරුවක් නෑ කියන්නේ මුන්ට කියන්නේ ගහම තමයි එපා කියන්නේ. ඒක මොකක්ම බණ දන්නවා. ඒකනේ වෙලා තියෙන්නේ. දුක් දාන්න බණ කිව්වා කිසි අමාරුවක් නෑ. මොකද උන්ට ප්‍රශ්නයක් නෑ. මුන් කොක්කම් බණ දන්නවා අපිට වඩා. දැන් මුන්ට බණ කියන්න අපිට ගියාම මුන්ගෙන් බණ අහගන්න ඕනේ අපි. කොහොමද වෙලා තියෙන්නේ? තුන් අක්කා බණ පාඩම් කළා. තුන් කරන්න ඕනේ වැඩේ කළා නෑ එකෙක්වත්. හා මට ඕනි අන්න ඒ ප්‍රතිචාර කියන ඒවා විස්තර ඇතුව. දැන් ප්‍රතිචාරයේද හුස්ම අදාළ නැහැ. ප්‍රතිචාරයේද දැනීමකින් ගන්නත් බෑ. දැනීමන ප්‍රතිචාරයක් නොවේ. මට ඕනි අන්නේ ප්‍රතිචාර මොනවද? උෂ්ණත්වේ නැහැ කියලා අපිට කතා කරන්න බෑ. මලමිණියේ උෂ්ණත්වේ දිනනවා. ඒක බොරු කතාවක්. මලමිණියට දීදලා හරි කියන්නේ උෂ්ණත්වේ නෙවෙයි. අඩු උෂ්ණත්වය. හරි හරි බලන්න. අයියෝ වන්දනේ මුට දිගලා දෙන්නේ මට වෙන කතාවක් වගේ කියා දෙන්නේ. ටෙම්පරේචර් කියලා කියලා ඒක නේ උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම නැති වෙනවා මැරෙන්න ගමන්. ආ පොඩ්ඩයි මේ උත්තර දීලා ඉන්න. ස්වල්ප වෙලාවක් කියනවා විනාඩි. ස්වල්ප වෙලාවක් නේ. ආ මේ අහන්නකට උත්තර දෙන්නකෝ. අයිස් කැටයක ටෙම්පරේචර් එකක් තියෙනවද නැද්ද? ඒක කියන සීතල ඒ නට ගුණාරමනේ කියන්නේ. මට තේරෙන්නේ නැහැ ඔබනේ වෙලා තියෙන්නේ. ඒක ඍණ උෂ්ණත්වයක් නෙවෙයිද? ඒ මයිනස් එක. උෂ්ණත්වය කියන වචනේ තේරුම. උෂ්ණත්වය කියන වචනේ කියන්නේ රස්නේ නෙවෙයි. රස්නේ දීතල දෙකටම කියන වචනයක් උෂ්ණත්වය. මොනවා තේල්ලම දන්නේ? ටෙම්පරේචර් එක කිව්වම රස්නේ දීතලයි දෙකම අදාළයි. මලමිනිය අයිස් කැඩේට වඩා රස්නේ. තේරෙන්නේ නැද්ද කියන්නේ? මලමිණිය ළඟ අයිස් කැටයක් තිබොත් අයිස් කැටේ දිය වෙනවා මලමිණිය රස්නේ හින්දා. මලමිණිය උෂ්ණත්වයක් තියෙන ඔය කියන්නේ උෂ්මත්වය කියන කතාවනේ උෂ්මාත්වය කියලා කියන්නේ මෙයා හිතාගෙන ඉන්නේ ආයුෂ්මාත විඥානං කියලා කිව්වා මේ උහිතාගත්ත උෂ්ණත්වය කියලා. උෂ්ණත්වය කතාව බුදුහාරු කිව්වේ නෑ ඔය. මලමිණිය අතිකාපමණිය කවුරුද 45ක්. ඒ නිසා මම මෙහෙම කියන්නේ. මලමිණිය අතගාන්නේ මලමිණිය තමන්ගේ උෂ්ණත්වයට වඩා අඩුයි මේක වෙනම කතාවක්. අයිස් කැටේට වඩා රස්නේ නැද්ද? හැමදාම අතක ගාන්නේ මලමිණි තමයි ඕකම් මලමිණියා. තාත්තේ ගියාද? මොන් ගැන වෙන්නේ මොන් අතක ගා හිටියා. පණ දිනවල හිතාන අතක ගාන්නේ ඕකම අත ගන්න මලමිණි ඉතල. තාත්තේ ගියාද මේක? හිතාගෙන ඉන්නවා. දැන් ළඟින් එක අත ගන්න මේකත් මලමිණියක් තමයි. ඕකත් තමයි. ඕන්න. අය මලමිණි වෙනම අත ගන්න දෙයක් තියෙනවා බුදුහාමනේ කියලා දෙන්නේ. ගානත්තකේ ගලේ බරේ කියලා බුදුහාමනේ දැනටත් ඕක මලමිණියක් තමයි. හරිද? ඒ ඉන්නේ ඕක වෙනම කතාවක්. ඒ ඉඳ උත්නත් එයා දාලත් නැහැ හුස්ම දාලත් නැහැ මොකද්ද ප්‍රතිචාර කළේ තමයි මම ඇහුවේ කාය කාය ක්‍රියාකාරීත්වය. ඒවා ඕන එකක් පුළුවන්. අර අම්මගේ ඔය කතාව හරි. ඇඟ හොලවන්න බෑ. හැබැයි ඒකත් හරියට කියන්න ඕනි. තනියෙන් හොලවන්න බෑ. අපිට ඕන හොලවන්න පුළුවන් ඒක. මලමිනියට තනියෙන් ඇඟිලි හොල්ලන්න, අත හොල්ලන්න, නැගිටින්න, දුවන්න ඒ මොකක්වත් බෑ. ආ හරි ඇස් අරින්න වාන්නේ ඒ ක්‍රියාකාරී. කාය චලන බෑ. එක ප්‍රතිචාරයක් පිළිගන්නවා. තව ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙන එක දැනුත් වෙනවනේ. ආජප්තේ නෑ මොකක්ද? ජරාවටපත් වුණා දැන්. ඒක හැමෙලේ වෙනවා. ඒ කතාව හරියන්නේ නැහැ. කතා කරන්න බෑ. හරියට හරි. කතා බෑ, ක්‍රියා බෑ. තව ඔව් ඔව් ඒක පිළිගන්නවා මම හැබැයි හොයන්න බෑ හිතන්න බෑ හිතන්න බෑ කියන එක ප්‍රතිචාරයක්. නමුත් හිතනවා කියන එක ප්‍රායෝගිකව බාහිරට පේන්නේ නැහැ. ওই සාධක තුනයි ඒක හරි. බුදුහාර දැක්වෙත් ඔච්චරයි. එසේ කතා කරන්න බෑ ක්‍රියාව පවත්වන්න බෑ. ඒත් අපිට ඕනෑම සත්‍යයේ ওই ප්‍රතිචාර දෙක තේරෙනවා. සද්ද පිට කිරීම. බල්ලෙක් උනත් බුරනවා කියන්නේ ඔබේ සඳ හඬ පිට කරනව නැද්ද? කතා කිරීම නැහැ. ඒතර ඒ සතාගේ ක්‍රියාවන් නැහැ. කතා නැහැ, ක්‍රියා නැහැ. ඔය වැඩ දෙක කරන්න අර විඥාන කියන එක පණ කියන එක අවශ්‍යයි. ඒක තුලින් නිෂ්පාදනයක් තියෙනවා. ඒක මොකද්ද? හිතනවා කියලා කිව්වේ ඕන් ඒකට. මම කියේ මන ආයතනය තුල ඔය තියෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා මතක් වීමට අමතරව ඒක තමයි සිතනවා. කතා කරන්න කිසිසේත් බෑ හිතන්නේ දුවට. ක්‍රියාවක් කිසිසේත් කරන්න බෑ හිතන්නේ නැතුව ප්‍රමේ කිව්වේ සංකාර කියන தත්ත්වය. ආස්වාද ප්‍රාස්වාසය වෙනයි. හරිද? හැපි ළඟ අහන එකත් ඉඳලා තමයි කරන්නේ. එහෙනම් මලමිනියත් ඔය හැපි ළඟ ගහින්න බෑ මේක මේක කරක දාන්න. හිතාන හැටි ඔය විද්‍යාවේ කියන්නේ මේක බුද්ධ ආගම. ඔය විද්‍යාවේ ඉච්ඡානුක්‍රියා අනිච්ඡානුක්‍රියා කියලා කියදුනට හරියන්නේ නැහැ. ඔයම් බොරු කියාදිලා තියෙන්නේ. ඒක බොරු කියලා මම ඔප්පු කරලා දෙන්නම් හිතාන ඉඳලා එන්න ඔයා බුද්ධ ආගම නෙමෙයි මේ දැනගෙන ඉන්නේ. තාම ඔය විද්‍යාවත් එක්ක බුද්ධ ආගම සංසන්දනය කරවට හරියන්නේ නැහැ. බුදුහාම තරම් විද්‍යාව දන කෙනෙක් ලෝකේ හිටියේ නැහැ. ඔයා මේ බහූත විද්‍යාවල් විද්‍යාව කියලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. ඒ අවිද්‍යාව කියලා තමයි ඔය වෙලා තියෙන වැඩේ. එන්න මම යමක් දැනගෙන ඉන්නේ කියන්නේ. එන්න බැරි නම් කියන්නෙත් නැහැ. බය නම් මෙහෙම වෙන්නෙත් නැහැ. හරිද? ඒ ඉඳා ඒක හිතලා කරන වැඩක්මයි. එනිසා ඒක වෙනම කතාවක්. ඒ නිසා හිතන්නේ නැතුව කය කිසිම චලනයක් ආස්වාද ප්‍රාස්වාදයේ හැර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් තියෙනවා ආහාර ජීර්ණ කිරීම වල කුධිර සංසාරණ ඒ ආදී ක්‍රියාකාරීත්වයන් තියෙනවා ඒවා හිතලා කරන දේවල් නෙවෙයි තමන් සකස් කරනවා හකස් කරනවා මේ වචන සහ මේ ක්‍රියා කියන දෙක ඒ දෙක අපිට පිටට අඳුරන්න පුළුවන් බැරිද පුළුවන් කෙනෙක් මරුණා කියන්නේ අපිට තියෙන සාධක මොනවාද ඔන්න ඔය දෙක නැහැ මොනවාද නැත්තේ කාය සංකාර නැහැ. වචී සංකාර කියන ඔය කයින් කරන වැඩ සහ වචනෙන් කරන වැඩ නතර වෙනවා. හරිද? එතකොට ඒක නතර වුණා කියන தත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඒ අවස්ථාවේ මේ ආයතන වලට බාහිරින් අරමුණු ගන්න බෑ. තේරුණාද? එහෙනම් ඔය ටික අපිට දැනට තේරෙනවා. ඔය අර ස්කන්ධයන්ගෙන් එකක් විතරයි තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ ටික ඔක්කොම පැහැදිලි කරන්න හැදෙනවා. හරි? ඔය කිවි සංකාර ස්කන්ධයේ ස්වභාවය. ඒ මොනවාද? චිත්ත සංකාර කිව්වා, වාචී සංකාර, කාය සංකාර. ඒවා අපිට පැහැදිලිව පේන්න තියෙනවා. කෙනෙක් තුල පණ තියනවා කියලා කියන්න, එහෙම නැත්නම් විඥානයක් තියනවා කියන්න, සිතක් තියනවා කියන්න සාධක ඔච්චරයි තියෙන්නේ. මොනවාද? ක්‍රියා කරනවා කියලා අපිට තේරෙනවා. කතා කරනවා කියලා අපිට තේරෙනවා. ඒ දෙක කරන්නේ කොයි වෙලේද? හිතලා කියලාත් අපි දන්නවා. හරිද? ඒතර ඒකත් සාධක ටිකක් තව කියන්න ඕනේ. මොකද කෙනෙක් ඉන්න පුළුවන් ක්‍රියා කරන්න බැරුව කතා කරන්න බැරුව. බැරිදින්ද? පුළුවන්. අපි හොඳට දැකලා තියෙනවා ඔය දැලිසත්කාරයේ වල එමිනේ. අපි කියන්නේ අන්කොන්ෂස් ස්ටේට් එකේ ඉන්නවා කියලා. හැබැයි මැරලා නැහැ. ඒතර අපි කොහොමද තීරණය ගන්නෙ? හුස්ම ගන්න. ඒකට ආන්න අර මේ සාධක ටිකක් සම්බන්ධ වෙනවා. ඒ හුස්ම සම්බන්ධයෙන් තියෙනවා. සහ එයාගේ මේ රුධිර සංතරණය ආදී අභ්‍යන්තර ක්‍රියාකාරීත්වෙනුත් ඒක නැතුව සිදුවෙන්න බෑ. ඒක නැතුව සිදු වෙන්නේ නැහැ. විඥාන නැතුව පණ කියන එක නැතුව ඒක සිදු වෙන්නත් බෑ. ඒ වගේමයි අපි තවත් දෙයක් දැනගන්න ඕනි. ඔය ක්‍රියාකාරීත්වයන් සියල්ල සිදු වෙන්නේම කොයි වෙලේද? ආයතන වලට දැනෙන වෙලාව ආයතන වලට දැනෙන වෙලාව විතරයි ওই ක්‍රියාව සිදු වෙන්නේ. වෙන වෙලාව කරන්න බෑ. يعني හිතන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ කොයි වෙලාවටද? ආයතන වලට අරමුණු දැනෙන වෙලාව. අරමුණු ගාම ඔක්කොම ආයතනයි කිය. එකක් නෙවෙයි. ඇහැගත්තොත් ඇහැට නම් මොකක් වෙන්න ඕනි? රූප පේන අවස්ථාවේ. කන නම් ශබ්ද ඇහෙන වෙලාවේ. නාහය නම් ගඳ දැනෙනකොට, දිවට නම් රස දැනෙනකොට, කායට නම් ස්පර්ශ දැනෙනකොට, මොළයට නම් සිතුවිලි මතක් වෙනකොට. හරිද? දැන් ඕම් වැඩ තුනට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවාද? සංඛාර. එහෙම නැත්නම් මොනවද කිව්වේ? කර්ම. ඔව් චේතනාවක ප්‍රශ්න නැහැ. චේතනාවක චිත්ත සංකාර ඉදරයි. චේතනාවට අදාළ වෙනවා ටිකක් තියෙනවා. කාය සංකාර, වදී සංකාර. එතකොට ඔයාට කිව්වා කර්මය. හිතනවාට කියනවා චිත්ත කර්මය. කතා කරනකොට වචී කර්මය. ක්‍රියා කරනකොට කාය කර්මය. දැන් මේ කර්ම සියල්ල කවුද කරේ? තමාමයි. කොයි වෙලේද කරේ? අරමුණු දැනෙන වෙලාවට. හරිද? දැන් ජීවිතයේ Tamanට ඕම් ඔය කියන ආකාරයෙන් උපන්දා ඉඳන් මේ දක්වා Taman කරපු වැඩ මෙච්චරයි කියලා Tamanට කියන්න කිව්වොත් කිව්ව හැටි. ඔයාද කරපු වැඩ මචංගේ මොකද දෙනවද? වැඩ ලිස්ට් එක ලියන්නකොත් එහෙම ලියනවා බලන්න. බෑ. වෙලාද? බෑ. බෑ. ඈ? හැබැයි ඔය සියලු වැඩ තුන් ආකාරයක් විතරයි. ඔය කරපු ඕන වැඩක් එක්ක හිතෙන් කරපුවා එක්ක කයෙන් එක්ක වචන. ඊට එහා වැඩ කරපුවා කියන්නේ. සිතන එකක් කතා කරන වැඩෙත් ක්‍රියා කරන වැඩෙත් කියන වැඩවලට අමතරව කරපු වැඩ. කරාද මොනවද වැඩ දෙන්න අපි. කරාද කියලා හැබැයි. මොන මොන කරාද දෙන්න අපි වෙනම වැඩක් කරාද? ඈ? කරාද? මම කන්න පුළුවන්ද? නෑ. නෑ තමයි කරන්න බෑ. මුළු සංසාරේම සියලු සත්‍යයාගේ ක්‍රියාකාරීත්වයන් තුනයි තියෙන්නේ. හිතුවද ජීවිත කාලෙටම ඕක? ජීවිත කාලෙටම හිතුවද ඉපදුනේ මේ වැඩ තුනක් කරන්න කියලා? නෑ ඒලවට කියනවා ඉතින් මම අර වැඩේ කරා මම දොස්තර කෙනෙක් කරා මම ඉංජිනේරුවෙක් මම ලයිබර් කෙනෙක් අර වැඩේ මේ වැඩේ කරා අර වැඩේ කරා ඔක්කොම වැඩ එක්ක කය හොලවවුවා එක්ක කට හොලවවුවා එක්ක මොලේ හිතුවා අවසර සාරාංශ දැන් උස්ම ගැනීම හිතලා නෙමෙයි නේද හිතලා නෙමෙයි ගන්න ඒවා හිතලා නෙමෙයි කරන්නේ එහෙනම් ඒක කිසිසේත් ඔය කියන ආකාරයේ සංකාරයක් නෙවෙයි. සංස්කාර ප්‍රාසසින් කාය සංස්කාරයක්. ඒ කාය සංකාරයක් කාටද? කාටද? තමන්ට තාම නෑ නිරෝධ සමාපත්තිය සමවදින රහතන් වහන්සේට. එහෙනම් ඔය ආස්වාද ප්‍රාසාද කාය සංකාරයයි තමන් සාමුදි ලෝකේ සංකාරය ගැන පටලා ගන්න එහෙම තමන් කියවකට ඔය බණ දන්නවා වැඩි වුණාම අඹරෙනවා. ඔය කතන්දරේ කියන්නේ නිරෝධයට යන්නේ කොහොමද කියලා විසාක සිටුමා ධම්මදින්න රහත් මෙහෙණි මහන්සියගෙන් අහන්නේ. හරිද? එතන තාම නිරෝධයට යන්න දන්නේ නැහනේ. හ්ම්. ඒක එදාට දැනගන්න. ওই වැඩේ මම දන්නවා. ওই ප්‍රශ්නේ හැමතැනම දාගෙන ඉන්නවා. ඒ කාය සංකාරයක් නිආස්වාද ප්‍රාස්වාදී. ඔව්. රහතන් වහන්සේට. අනිත් පැයට ඒක කාය සංකාරයක් නෙවෙයි. වෙලා තින්නේ ඒක. මම කිව්වේකනේ ওই බණ ඔක්කොම දැනගත්තාම බුද්ධ දේශනෙත් ওই කාරණේ තියෙනවා. මාගේ ධර්මය පසුකාලීනව එසේ විවිධාය විවිධ මතවාදීන් නැති කරගෙන ධර්මය භාවිතා නොකොට ධර්මය සංසන්දනය කර කර වාසය කිරීම කරනවා මාර්ග අවබෝධයට එන්නේ නැතුව. සමුදාරු කියලා. උදාහරෝ කියලා දෙන්නේ. ඒක අපි දන්නවා දැන් වෙලා තියෙන්නේ ඒක. තමන් අර බණේ මෙහෙම කිව්වා බුදුආර මේ බණේ මෙහෙම කිව්වා. ඇයි බුදුආර එහෙම කිව්වේ? ඒක බුදුආරගෙන් අහගන්න එකයි තියෙන්නේ. අපි අහගන්න. පස්සම්මයන් කාය සංකාර කියන දේ කරමු. ඔව්. පස්සම් කාය සංකාරය තමන් ඒ කියන ආකාරයෙන් දැනගන්න කියන එක නේ කිව්වේ. සාස්තම් බයං කායංකාර අතදිස්සාමි සික්කටි හික්මෙන්ඩ හික්මෙනවා කියන්නේ දැනගන්න. තමන් ඒ සංකාරය අනුව දැනගන්න කියලා කිව්වේ. එතන එතන කාය සංකාරයෙන් තමයි මේ ඇති වෙන දැනීම. කාය ඇති වෙනවා. කායට ඇති වෙන වේදනා, රිදී, කැක්කුම්, සීතල, රස්නේ. කහනවා රිදෙනවා කියන්නේ ආන් ඒවා. පිළිසිදුව අඳුරගන්න කියලා මේ කියන්නේ. ඇයි කිව්වේ? කොහේ හරි කවන්නේ සංකාර කිව්වා නම් සංකාර ඔක්කොටම කය ක්‍රියා තියෙනවා, වචන ක්‍රියා තියෙනවා, හිතනවා කියන එක තියෙනවා. ඒ අර Nirodha ගැන දැනගන්න කතා කරන්න දෙන්න එපා. ඒක Tamanට අදාළ නැහැ තාම. ඒක Nirodha වෙච්ච දාට Taman තෝරගන්න. ඒ නිසා අවස්ථා දෙකක් එක තමයි. හරිද? සංසන්දනය කරන්න යාම Tamanට අතිශයින්ම ගැටලු ගොඩක් ඇති කරනවා. Taman තාම ඉන්නේ වෙන තැනක වෙන තැනක ඉඳගෙන වෙනත් දේවල් ගැන සාකච්ඡා කරගන්න ප්‍රතිඵලයක් තමන්ට නැහැ. නිසා වැරද්ද හදාගන්න මුලින්ම තමන් ඉස්සලා හිතන්න ඇවිල්ලා ඊට පස්සේ තීරණය කරන්න ඒක හරිද නැද්ද කියලා. මම කියන්නේ ඒකයි ප්‍රායෝගික වෙන්න මේ වැඩවලදී. දැන් ඔයා රාතන් වහන්සේ ගැන කතා කරලා රාතන් වහන්සේ ගැන කතා කරන තමයි රාතන් වහන්සේගේ සුළුකමක් තියෙනවා. එදා නිරෝධය ගැන කතා කරා නිරෝධය දැකලාද කතා කරන්නේ? නෑ. ඉතින් බොරුවට කතා කරලා එදී වැඩේ මොකක්ද? ඉතින් එතනට යන හැටි කරලා ඒක ගිහිල්ලා ඉල්ල තමන් තීරණය කරන්න. එතකොට ඒ தත්ත්වය මොකද්ද කියලා. හොගයි තියෙන්නේ ඈ. හරි. එතකොට දැන් මට පැහැදිලි කරන්න ඕනි කාරණේ දක්වා තමයි මම ඔයාවේ මුළු සංසාරේම සියලු සත්‍යයේ ක්‍රියාකාරීත්වයන් මොනවද? තුනයි තියෙන්නේ. කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර. එහෙම නැත්නම් මනෝ සංකාර කියන එක මොළයෙන් සකසන නිසා ප්‍රශ්නයක් නැහැ. මන ආයතනින් ක්‍රියාත්මක වෙන්නේ මම කියන්නේ ඒක මන ආයතනින් තුළ එහෙම නැත්නම් මොළයේ අණුව තමයි හිතන්න පුළුවන්. මොළේ නැත්නම් ඒක කරන්නත් බෑ. හරි? දැන් එතකොට ඕමය සංකාරය තමන් වරදවා ගත්තොත් විතරයි බුදුහාමුදුරුවෝ දාරන්නේ උපතක් ඇති වෙන්නේ. හරිද? උපාදානයේ සහිත වූ සංකාර භවයක් සැකසෙනවා. නිසා බුදුහාමුදුරට සංකාර තිබුණා. බුදුහාමුදුර කතා කළා, ක්‍රියා කළා, රහතන් වහන්සේලා කතා කරා, ක්‍රියා කරා. හැබැයි ඒවා උපාදානින් නැහැ. එහෙනම් ඒ සංකාර කිසිවක් භවයක් හදන්නේ නැහැ. ඒ නැති සංකාර භවයක් සකස් කරනවා. ඒ මොනවාද? අවිද්‍යාවෙන් ඇති කරගත්ත සංකාර කියලා කොටසක් තියෙනවා. අවිද්‍යාවෙන් තොරව තියෙන සංකාර කියලා එකක් තියෙනවා. හරිද? අවිද්‍යාව නිසා හටගත්ත සංකාර භවය හදනවා අවිද්‍යාව නැත්තම් භවයක් හදන්න එකක් නැහැ හරිද දැන් භවයෙන් නිරෝධ වෙන්න දැන් තමන්ට භව නිරෝධය කරගන්න අයෝනි උප්පත්තිය නතර කරන්න අයෝනි එහෙනම් මොනවද කරන්න ඕනේ කර්ම කර්ම නැති කර ගන්න ඕන. දැන් ඔය උත්තරේ හරි. Tamanට කර්ම නැති කරන්න පුළුවන්ද? ජීවත් වෙනවා යන කුමක් කරනවාද? සිතනවා කතා කරනවා කියා කරනවා. මම කියන්නේ උපන්දා ඉඳන් මේ වෙනකම් කරලා තියෙන්නේ කර්ම. ඒතර කර්ම රැස් කළා. ඒතර කර්ම නතර කරන්න ඕනේ කියන එක තමයි නිවන් දකින්න ඕන නම් කරන්න ඕනේ. ඔව්. එහෙනම් කම්මක්කයෝ නිබ්බානෝ කියන එක හරි. කර්මයේ කිරීමෙන් නිවන ලැබෙනවා. හරිද? නමුත් දැන් කොහොමද ඒක කරන්නේ? අවිද්‍යාව විද්‍යාව. එනිසා ඒක එහෙම කරන්න විදිහක් තියෙනවා. කර්ම නවත්තන්න තමන්ට බෑ. හරියට තේරුම් කරගන්න මේ කියන කාරණේ. කර්ම සිදු වුණොත් භවයක් හැදෙනවා. හැබැයි ඒ මොන කර්මද? අවිද්‍යාවෙන් සිදු කරගත්ත කර්ම තිබුණොත් භවය හැදෙනවා. ඒතර කර්ම නතර වෙනවා අවිද්‍යාව නැති කරගත්තොත් තමන්ට කර්ම නතර වීමක් ආදාරී වෙන්න වෙනවා. අවිද්‍යාව කියන්නේ නොදන්නා කම. මොනවා ගැනද? ආයතනයන් පිළිබඳවත් ඒට ලැබෙන අරමුණු පිළිබඳවත් නොදන්නාකම නිසා ඇති කරගත්ත සංකල්පයක් තමයි අවිද්‍යාව. ඒ පිළිබඳව සත්‍ය දැනගන්නකොට සංකාර පවතින්නේ නැහැ. ඒක කරලා බලන්න. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක හරියට. මොනවද කියන්නේ ඒක අවිද්‍යාව කියන්නේ ඒක නොදන්නාකම කියනවා. ඈ සත්‍ය නොතේරීම කියනවා. මුලාව කියනවා, බාල බව කියනවා. ඔයකම. පු탁ජන බව ওই වචන ඔක්කොගෙම කියන්නේ එකක්. උදාහරණය තමයි වෙලා තියෙන පාරම. උදාහරණය තමයි පාරම මගිලා කියන්නේ. උදාහරණය තමයි ඒක ආවෙන මොකක් නැහැ. උදාහරණය තමයි ඕකට තමන් මොකද? නෑ. උදාහරණ කියනකොට දැන් අර මොකක්ද තියෙන්නේ? අර තියෙන මොකද උඩින්ම? උඩින්ම තියෙන මොකද්ද? ඈ? මොකද්ද බලන්න පේන්නේ අර උඩ අර මේක උඩ. ආ එවලින්නේ ආන්න එක තමයි අවිද්‍යාව කියන්නේ පාතම කියන්නේ අර ඒකත් අවිද්‍යාවක් තමයි හිතාගෙන හරිද මං කිව්වේ මගෙත් එක පස්සේ ඔය ප්‍රශ්න එනවා කියලා ඔයයි එහෙනම් රහතන් වහන්සේට උතුම් පිළිමයක් නැහැ ඔතන තියෙන්නේ මැටි ගොඩක් නැත්නම් දිමිති ගොඩක් ගල් ගොඩක් නැත්නම් ඒකත් එහා රහතන් වහන්සේ දන්නවා ධාතු ගොඩක් කියලා එහෙනම් එහෙම නැතිකම තමයි අවිද්‍යාව තියෙන්නේ. එකයි ප්‍රශ්නේ. එහෙනම් ඔයා ඉන්නේ සම්මුතිය කියලා මතක තියාගන්න රහතන් වහන්සේගේ සම්මුතිය නෙවෙයි ඒක වෙච්ච දාට තේරෙයි. එහෙනම් කතන්දර වෙනයි ඔයාගේ බණ පාඩම් කිරීමත් වෙනයි අවබෝධය වෙනයි. එහෙනම් එතකොට තමන්ට කරන්න දෙන්නේ ඕනේ අවිද්‍යාව විකරව කර්ම සිද්ධ කිරීම. ඒකට තමයි මේ මාර්ගයේ බුදුහාම කිව්වේ සිහිය පිළිටුවාගෙන තමන්ගේ ක්‍රියාව කරාට සතිපට්ඨානයි කරන්න කියලා කිව්වේ. හරිද? හොඳයි. එතකොට ඒක තමයි කරන්න එකයි තව ටිකක් ඔය ගැන විස්තර කරන්න තියෙනවා. බුද්ධ පූජා හදලා තියෙන මොකද කාලය පිළිබඳ ප්‍රශ්නයක් මා දෙනවා ඒකලාමයි වෙලා. හදලා තියෙන්නේ. ආයෙත් බුද්ධ පූජා දාපත් කියලා අපි කොණි වන්දනා කළා. අඬ දෙක දෙන්න නැත්නම් පොඩි දෙයක් නේද? දෙන්න දෙකක් තමයි. ඔක මම ඉන්නේ නිකන් ඉන්නේ ඕක. ඈ? නැත්තම් ආය නවත්තන්න නෑ මම වාඩිනේ මිනිත් එක ආය නිකන් නැගිටින්න එහෙම ඒක හොඳයි එහෙම මේ මම ආය එක එකාට මගේ වැඩ පවරන්නේ නෑ මගේ වැඩේ මම ඉවරයක් කොල්ල යනවා ආය දොස්තර වැඩේ නර්ස් ට ගිහලා ගියා නර්ස් වෙන වැඩක් කරනවා වැඩේ ඉවරයි දොස්තර කන්න වෙන වැඩේ එහෙම වැඩ කරන්නේ නෑ මම හොඳයි කරුතේන නේද සාදුකාරය ප්‍රාර්ථනා විදුරු බුදුරජාණන් වහන්සේ අදගස්වන්න කාලේ නැති වෙනවා. දැන්පත් කිරීම කරලා අපි එක විට වන්දනා කිරීම කරමු. සාධකාරයක් පවත්වා දැන් අපි කෙටියෙන් වන්දනා කිරීම කරමු කාලයේ ප්‍රශ්නයක් තිබෙන නිසා දේවාලයෙන් කරමු වයිසා තමයි මම කියන්නේ මට මේ කාලය අංශයෙන් බලපානවා කියලා. ඒ වලට වැඩේ හරියන්නේ නැහැ කියලා දෙන්නේ නැතුව බාගට කරන්නත් බෑ. හරිද? හොඳයි. කරුත් නෝනා මිසේ ගාථා සජ්ජායනා කරමු. මා කිව්වා ඊපස්සේ කියවන්න යාවතා භගවා ලෝකේ ඉන්දිය තව සාසනම් තාවතා පති ගන්නන්තු පූජා ලෝකානුකම්පයා නිවේදයාමි සම්බුද්ධං නිවේදයාමි විතරාගම් මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකෙත්තං නරාසවං වෙනවා. ඒක නිසා බඩගිනි වේදනාවට ඉඳගෙන තමන්ට ඒ කාර්ය යහපත්ව කරගැනීමේ අදහසින් යුක්තවයි තමන් ආහාර ප්‍රත්‍යක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව වෙලඳීම සිදු කරන්නට. එනම් අපි ආහාරයේ පස්වෙනි අධ්‍යයනයේ එක්සම් වෙනාට සම්මා සම්බුදු සරණයි.